දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 207 වෙනි භාවනා වැඩමුළුව Nissan වනේ පැත්තෙන් ඉතින් අද අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරීම ඉතින් ඒ නිසා මම කාරණා දෙක තුනක් තියෙනවා මතක් කරන් ඒක මතක් කරාට පස්සේ අපි සාමාන්‍ය සැසිවාරේ පටන් ගන්නවා අපි මේ සැසිවාරේ ආරම්භ කරන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම උපාසක උපාසිකයන් සඳහා මෙහි සත්කාර තුනක් කෙරලා තියෙනවා. එකක් තමයි සිල් සමාදන් කරවලා තියෙනවා. දෙක තමයි කමඨහන් පිළිබඳව මූලික තොරතුරු ලැබලා දීලා තියෙනවා. සක්මන් කරන්නේ කොහොමද? පරියන්කේ ඉඳගත්තාම කොහොමද භාවනා කරන්න කියලා. ඊට පස්සේ ඉදින්දා වැඩවල. තුන්වෙනි වශයෙන් මේ ආයතනයේ චර්යාපද්ධතිය කියලා දීලා තියෙනවා. වතුර තියෙන්නේ මෙතනයි නෑම මෙතනයි කෑම මෙතනයි වැසිකිලි මෙතනයි කාලසටහන මෙතනයි කියන. අන්නේ තුන පිළිබඳව කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඒක භාවනා වැඩමුළුවට බාධා වෙන්න නිසා ඒ ප්‍රශ්න තියෙනවා නම් සීලය පිළිබඳ තමන් සමාදන් රකින්න සීලය පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඇයි මේක කරන්න කියලා තියෙනවා කරුණාකර අහන්න. ඒ වගේම කමඨාන් මූලික වාර්තා දීපේක පිළිබඳව ගැටළු ස්ථාන තේරෙන්නේ නැති ස්ථාන තියෙනවා කරුණාකර මේ පැයදී අහන්න. ඒ වගේම ඇයි මේ නීති පද්ධතියක් තියෙන්නේ ඇයි අපිට මේක මේ මේ විදිහින් අපිට කරදරයි හිරියරයි කියලා හිතෙනවනම් ඒ හිරියරෙත් එක්ක භාවනා කරන්න බෑ. තීනවනම් අහන්න. ඒ නිසා මේ පැයේදී අපි ඉල්ලා හිටනවා කාට හරි මේ වගේ පහසුතාවයකටපත් වෙලා තියෙනවා නම් අපි මේ හදාගත්ත මූලික පද්ධතිය නැත්නම් පසුබිම කරුණාකරලා අහන්නේ කියලා. ඊට අමතරව අපි භාවනා කරගෙන යනකොට තමයි මතුවෙන ප්‍රශ්න තියෙනවානේ කමඨාන සම්බන්ධයෙන්. ඒකට අපි කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා. ඒ සුද්ධ කිරීමත් මේ පැයේදී අපි කරනවා හැමදාම භාවනා තියෙන වෙලාවේ වැඩසටහනේ පැයක් වෙන් කරලා. මේ කියපු කාරණාවට අමතරව තව එකක් කරනවා. ඒක තමයි අද හවසේ ඉඳලා අපි ධර්මදේශනාවක් දේශනාවලියක් පවත්වනවානේ ධර්මදේශනා පිළිබඳව තේරෙන්නේ නැති ගැටලු වටහාගත යුතු දේවල් තියෙනවනම් ඒකත් අපි මේ සාකච්ඡාවට ගන්න. ඉතින් මේ නිසා මේ වෙලාවේ අපිට තියෙන යම් ප්‍රශ්නයක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක කමඨාන් සුද්ධ කිරීමක පොදු කමඨාන් සුද්ධ කිරීමක ස්වරූපෙන් ඉදිරිපත් කරනවා. ඒකෙම බලාපොරොත්තු අතිරේක ලාභය තමයි එක එකනා වෙන කිසිම දැනක් කතා කරන්න එපා. වෙන කෙනෙකුට ප්‍රශ්න අහන්නත් එපා වෙන කෙනෙකුගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නත් එපා දෙන්නම එක විදියට වැරද්දක් කරන විදියට අපි කරුණාකරලා යන්නේ කියලා කියනවා. මොකද අපි සෑහෙන මේ වෙනකොට නිස්සද්දතාවයක් උපේලා තිනවා. ඒක මේ වගේ මධ්‍යස්ථානක හිතාගන්න බැරි එකක්. නිසා එක එක කෙනෙක්ගේ තියෙන අවශ්‍යතාවන්ට ඒක කැඩලා යනවා නම් අපි ඒකේන අයින් කරලා මධ්‍යස්ථානයේ පැත්තට ආයතනයේ පැත්තට තැන දෙනවා. ඒ නිසා කොතනකරි හරි කවුරු හරි අනවශ්‍ය විදිහට කතා කරලා ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා කිව්වොත් මම මේ නෑ සාන්ත අපි මේ කරන්නේ මේ ධර්ම සාකච්ඡා කියලා නෑ ඒත් නෑ. වල්පල් කියලා කතා කරුවත් එකයි ධර්ම සාකච්ඡා කරුවත් එක කරන්න එපා. ඒ වගේ මේ වෙලාවේදී තියෙන දේක් තියෙනවා නම් අහන්න. හදිස්සියක් හිතන්නකෝ. මොකක් හරි අනතුරු හදිස්සියක් වුණොත් වැඩමුළු නායකත්වයට කතා කරන්න තවත් භාවනා කරන කෙනෙක් අමතන්න නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම නැතුව කතා කරන්න එපා. මේ වෙලාවේ කතා කරන්න දී ඇති වෙලාවේ කතා කරන්න ওই මාතෘකා ටිකක් විතරයි. ඔයින් පිට කතා කරුවට මම උත්තර දෙන්න යන්නෙත් නැහැ. මේ එක එක නාගේ භාවනා ක්‍රම එහෙම නැත්නම් ඊයේ බෝම්බ ගැහුවේ කවුද කියලා ගැහුවට ඉතින් මම දන්නේ නැහැ. ඒ වගේ වෙනකොට කියනවා ඉතින් වැඩක් නැහැ. ඉතින් මම මාත් හොයලා බලලා කියන්නම්. හැබැයි ඒක නෙවෙයි භාවනාවට ගුණේ අපි වැඩසටහන. අපිට ඒව අදාළ නැහැ. ඒව වෙන්නේ මේ ලස්සනට යන ගමන බාධා වෙනවා. ඒ නිසා අනවශ්‍ය කතා අහන්නත් එපා. ඒව ඉදිරිපත් කිරොත් ඒක අපේ ඊෂාගෙත් වැරද්දක් වෙනවා. මොකද 60 වෙනි වැඩමුළුවේ ඉඳලා ඊෂා අපි හැමදාම මේ දවස්වල ගෙන්නනවා. මේ අනවශ්‍ය දේවල් කතා නොකර වාර්තාවක් ලියන්නේ කොහොමද කියලා කියන්නේ. ඉතින් බලමු අපි දවස් අධ්‍යයක් එහෙම හරියට යනවා නම් අපි නැවත මතක් කරන්න ඕනේ. නැත්තම් ඒ අහගන්න කොහොමද මේ කමඨාන් වාර්තාවක් ලියන්නේ කියලා. ඒක හරි වැදගත්. භාවනා කරන වගේම වැදගත්. ඒ වාර්තා කරන එක අපි මෙහෙන් අපි උගන්වන වැදගත් දෙයක්. ඉතින් ඒකට අපි පෙළ ගැහිමු. අනවශ්‍ය දේවල් වලින් මගාරිමු. ඉතින් මේ ටික මම පළවෙනි දවසේ නිසායි අද මතක් කරන්නේ. මෙතන හුඟව දෙනෙක් ඉන්නවා ඒ වරක් අහපු අය. ඉතින් මම ආසයි දැනගන්න කී දෙනෙක් ඉන්නවද කියලා අලුතෙන් ආපු අය. ඔය ඒගොල්ලෝ ගැන කල්පනා කරලායි මතක් කරේ. අනික අයට සීකඳ වීම පමණයි හොඳයි. අපි දැන් යනවා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරා. පටන් ගන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ පිරිස ගැන කියනවා නම් අපේ ස්වාමීන් වහන්සේලා එක් නමක් මෙහෙණින් වහන්සේලා හතර නමක් යෝගී 12ක් සහ යෝගිනීන් 63 දෙනෙක් යන 80 දෙනෙක්ගෙන් සමන්විතයි අපේ භාවනා වැඩසටහන සෑහෙන පිරිසකට ඉගෙන 12කට විතර පැමිණීමට නොහැකි වුණා යම් යම් ගැටලු නිසා දැන් ගුරුවරුන්ගේ වැඩසටහනක් කියලා මේක පටන් ගත්තට සඳුදා ඉස්කෝල පටන් ගන්න යෙදිලා තිබුණ නිසා මේ ගුරුවරුන්ට මේකට එන්න බැරි වුණා. නමුත් ගුරුවරු කීප දෙනෙක් ඇවිදින් ඉන්නවා නිවාඩු දාලා. ඒ වගේම අපේ කලුතර හෙද විද්‍යාලයේ විදුහල්පතිතුමා උපවිදුහල්පතිනිය ඇවිදින් ඉන්නවා. විශ්‍රාමික ගුරුවරු රාශියක් ඇවිදින් ඉන්නවා. අපේ සතිපාසල සම්බන්ධ බොහෝ දෙනෙක් ඇවිදින් ඉන්නවා. මම බොහෝ දෙනෙකුට ආරාධනා කළා මේ වැඩමුළුවට එන්න කියලා. පිරිස ගැන එච්චරයි කියන්න තියෙන්නේ. ඒ ඇර තවත් අලුතෙන් ඔය ඇවිදින් ඉන්න කට්ටිය මේකට ඇවිදින් ඉන්නවා. ඒ ආධුනික ප්‍රශ්න ටික මම කලින් ඉදිරිපත් කරන්නම්. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්සේ මට තිබෙන ප්‍රශ්නය නම් ආනාපාන සති භාවනාව කරන විට ආශ්වාස වාතය හා ප්‍රශ්වාස වාතය ගැන සිතාමතාම විනාඩි 4ක් හෝ 5ක් කරන විට ඒ එකවරම නොදෙනී යයි. නැවතත් භාවනාවට අලුත් භාවනාව අලුතෙන් පටන් ගැනීමට සිදුවේ. එසේ වන්නේ කෙසේදයි මට පහදා දෙන්න. ඔය ඉතින් බලාපොරොත්තු වෙච්ච නැති විදිහට ඉක්මනට අරමුණ ගෙවි යෑමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගෙවි යෑම ඇබැග්ගයක්, කරදරයක්, අරියාදුවක් කරලා. ඉතින් ගෙවි යෑම බලණ්ඩයි මේ භාවනා කරන්නේ. තමහරෙකුට ඒ ගෙවි යෑම දකින්න මේ වගේ වැඩමුළු හතරක් පහක් කරන්න ඕනේ. තමහරෙකුට පටන් ගන්නකොට විනාඩි දෙකකින් ගෙවිලා යනවා. ඉතින් ගෙවි යෑම නිසා අලුතෙන් පටන් ගන්නවා කියන එක නෙවෙයි මේකෙන් කියවෙන්නේ. ඉතින් ගියාට පස්සේ නැත්නම් අරමුණ දිහා බලනකොට අරමුණ ගෙවිලි ගියාට අරමුණ විසීම නැවත පටන් ගන්නවා. ඊට පස්සේ නැ පටන් ගත්ත එක මත ආයෙ අපි භාවනා කරනවා. ඒක ආයෙ ගෙවෙනවා. ගෙවුනොත් පටන් ගන්නවා. පටන් ගත්තොත් ගෙවෙනවා. අන්නේ පටිච්චසමුපාද ධර්මතාවය දකින්න අපිට ඕන වෙලා තියෙනවා. ඒ නිසා අලුතෙන් පටන් ගැනීමක් නෙවෙයි වෙන්නේ අර තිබිච්ච එකම නැවත නැවත චක්‍ර කරකැවීමක් වෙන්නේ. ඉතින් දෙවෙනි චක්‍රේ කරකවා ගන්නකම් ප්‍රශ්න අහනවා. කමඨාන සුද්ධ වෙලා ගෙවුනට පස්සේ ඕක මතුවෙනවා. මතුවෙච්ච එක මත අලුතෙන්ම දැන් පටන් ගත්ත කෙනෙක් වගේ භාවනා කරන්න ඕනේ කියන එකට විදිහට කමඨාන සුද්ධ වුණා නම් එයා ගෙවෙනකම් පළවෙනි සැරේ ගෙවෙනකම් ওই තියෙන දැනමිතිකමෙන් යනවා. ඊළඟට පස්සේ බලන්න ඉන්නවා ආයෙ මතු වුණොත් මතුවෙච්ච එක මත භාවනා කරන්න. මතුනේ නැත්නම් ගෙවිච්ච එක මත ඉන්න. ඉතින් මේක ඒ ගෙවීම භවනා විදිනුවක් සහ කෙලස් ගෙවි යෑමක් කියලා කාරණා දෙකක් මතක තියාගන්න. ප්‍රතිපදා විදිනුවක් කෙලස් ගෙවි යෑමක්. ඒ නිසා ඒ ගෙවිච්ච එක මත කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න. ඒක විසීම මත වෙනවනම් මත වෙච්ච ආවේ. මත වුණොත් ආයෙ පටන් ගන්නවා අලුතෙන් ඉපදුනා වගේ. ගෙවුණා නම් ගෙවිච්ච එක මත ඉන්නවා. ඒ දෙක අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යুৎপন্ন භාවයක් තියෙනවා. අන්න එකට ඇඟිලි නොගහා ඉන්න බැරිකම තමයි මම ආයනේ කියන්නේ. ඒකට ඒකට නලියන් නැතුව ඉන්න බැරිකම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒක දකින්නකොට නොබලා ඉන්න බැරිකමයි කෙලස් කියලා කියන්නේ. දැක්කට නොදැක්කා වාගේ මෙහෙට යන්න හරි. මතු වෙනවා ආය නැති වෙනවා ආය මතු වෙනවා ආය නැති වෙනවා. ඒකට මේ මූල කර්මස්ථානයේ දක්න චිත්‍රය ටික වේලාවක් ගියාම අනිත් ලෝකේ වස්තුලක් දකි. අරූප ද්‍රව්‍යවලක් දකි. ඒක ඊට පස්සේ ගොඩාක් වැඩ තියෙනවා මේක හිතට වද්දා ගන්න එක. ඒ නිසා ඒක සිද්ධ වෙන දෙයක්. ඒක බෑග් එකට අරියාදුවකට කරදරයකට ගන්න එපා. මේක භාවනායේ දියුණුවක් කියලා ගන්න, කෙලෙස් අඩුවීමක් කියලා ගන්න. ඒකට අවිශ්ෙන් නැතුව ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඒ නැති වෙන බව අපේක්ෂා කරගෙන යන්න. සූදානම් ශරීරයෙන් යන්න. ඒක තමයි අප්‍රමාදය කියලා කියන්නේ. දෙවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් කරන විට පාදයේ ඉදිරියට තබන විට දැනෙන අවස්ථාව සිතීම පමණයිද අවශ්‍ය වන්නේ. ඒ සමගේන සිතවිලි ගැන නොසිතා සිටීමට උත්සාහ කළා. ඒවා අමතක වන බවක් දැනුණා. මම නිවැරදිදයි පහදා දෙන්න. පරයන්ක භාවනාව පරයන්ක භාවනාව ආරම්භයේදී මෛත්‍රී භාවනාව කර සිත එකඟ එකඟත්වයටපත් වූ පත් වූ පසු ආනාපාන සති භාවනාව වැඩිම සුදුසුද එසේ නැතිනම් හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳ භාවනාවෙන්ම පටන් ගත යුතුයද? මම මේ ස්ථානයට ආධුනිකයෙක් නිසා මේ ගැන පහදා දෙන මෙන් ස්වාමින් වහන්සේගෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔය මේක වඩා අලුත් කෙනෙකුට දෙවිය පරණ කට්ටියගේ පිළිසිදුව සඳහා කියන්න පුළුවන්. ඇවිදිනකොට හිතවිලි සහිතව හෝ නැතිව එම වම දකුණ වශයෙන් ඉන්නේ කියලා දැන ගැනීම ගැන සරල කරලා කියන්න තියෙන ඇවිදිනකොට ඇවිදින බව දන්නවනම් 100%ක් ලකුණු ලැබෙනවා. ඉඳගෙන ඉන්නකොට ආනාපානෙ වැටුණත්, මෛත්‍රී වැටුණත් ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් 100%ක් ලකුණු හම්බෙනවා. බලන්න ඇවිදින බව දැනගෙන කොච්චර වෙලා ඇවිදින්න පුළුවන්ද? ඉඳගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි මං ඇවිදින බව දැනගන්න පුළුවන්. දෙක ඉඳගෙන ඉන්නකොට දැන් ඇවිදිනව නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි කියලා දැනගෙන තියෙන්න පුළුවන්. අන්නේ සරල දෙක ඔයිටත් වැඩි සරල තැනක් මම මේ කතා කරන්නේ. අන්නේ දෙක විස්තර කළා කියන්න පුළුවන් නම් මම හිතනවා ගොඩක් මේ පරණ අයට මේක ලොකු උත්තරයක් වෙයි කියලා. ඇවිදින වෙලාවේදී ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් එච්චරයි. ඉඳගෙන ඉල්ලයි මම ඇවිදිනව නෙවෙයි කියලා දන්නවනම් එච්චරයි භවනා කියන්නේ. හැබැයි ඒක කියන්න පුළුවන් වෙන්න ඕන. කොහොමද මන් දන්නේ ඇවිදිනකොට ඇවිදිනවයි කියලා. හිතවිලි ඇතුව හෝ නැතුව. ඉඳගෙන ඉන්නකොට කොහොමද දන්නේ මං ඉඳගෙන ඉනවයි කියලා ආනපනිය ඇතුව හෝ මෛත්‍රිය ඇතුව හෝ නැතුව. අන්නේ ටික ලියන්න උත්සාහ කරන්න. එතකොට අපිට පුළුවන් බොහොම සරල හොඳ පිරිසිදු ආරම්භයක් ලබා ගන්න. තුන්වෙනි ප්‍රශ්නය පරයන්ක භාවනාව. ආනාපාන භාවනාව කිරීමේදී කිහිප වරක් ආශ්වාස ප්‍රශ්වාස කරද්දී හුස්ම දැනෙන්නේ නැතුව ගොස් ඒ ගැන කල්පනා කළ විගස නැවත හුස්ම වැටෙන්නට පටන් ගනී. විනාඩි කිහිපයක් ගත වෙද්දී කල්පනාව ෂණයෙන් පිටත ගොස් ඒ ගැන දැනුණු වහාම නැවත කල්පනාව හුස්මට වැටේ. එක දිගට දිගු වේලාවක් සිටීම අපහසුයි. විනාඩි 30ක් පමණ. නවක එකි. ඔ මේකේන අර ඉස්සලා එක්කනටත් එක්කම සුද්ධ කරගන්න උසාවියට කැඳවන්න පුළුවන්. දීපු එකන කැමැතිද අත උසන්න. දීපු කෙනා මේකේ හරස් ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. ඒක ඇහුවට පස්සේ සභාවට ලොකු උත්තරයක්. උත්තර කියන්නේ ලොකු තොරතුරක් ලැබෙයි. කැමැතිද මේ ලියපු එක්කනා කවුද කියලා අත උසන්න. මට ඉන්නේ ලියලා ගිහිල්ලා වගේ කවුරු හරි. එන්න එන්න ඉස්සරහට එන්න. ඔකේ එක වාක්‍යයක් තියෙනවා කියවන්න පිට ගිහිල්ලා හිත නැවත ආනාපානෙට එනවයි කියලා වාක්‍යයක් තියෙනවා. අන්තිමට ඉඳලා පැත්තේ ඉඳලා තුන්වෙනි වාක්‍යය. විනාඩි කිහිපයක් ගත වෙද්දී කල්පනාව ෂෙනෙන් පිටත ගොස් ඒ ගැන දැනුණු වහාම නැවත කල්පනාව හුස්මට වැටේ. එතකොට ඒක මේ අපි කියප එක නෙවෙයි තමන්ම කියප එකනේ. එතකොට නැවත හුස්මට හිත ආවා කියලා දැනගන්නේ කොහොමද? ඒක නිකම්ම දැනෙන්නේ. හරි අපි සබාවට කියලා දෙන්නේ කොහොමද? කල්පනාවෙ ඉඳලා හිත සද්දයකට ගියා නෙවෙයි, වේදනාවට ගියා නෙවෙයි, හිතවිල්ලට ගියා නෙවෙයි, නැවත හුස්මට ආවා කියලා කොහොමද තහවුරු කරන්නේ? කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? නිකම්ම දැනෙන්නේ. ඒ දැනෙන එක අපිට කියලා දෙන්න කියලා කියන්නේ. කොහොමද මේ හුස්මට වේදනාවට ගියා නෙවෙයි, සද්දයකට ගියා මේ ආවේ ආනාපානට කියලා කොහොම මොකෙන්ද කියන්නේ සාහිතික කරන්නේ? ප්‍රත්‍යක්ෂේ මොකක්ද? හුස්ම දැන් එකපාරටම නැවතිලා දිගටම නැවතිලා තිබිලා මට අර කල්පනාව පිට ගියා කියලා දැනෙලවල තමයි ආපහු එන්නේ. ආපහු ආවේක නෙවෙයි ආපහු ආවට පස්සේ හුස්මට ආවා කියන එක තහවුරු කරන්නේ කොහොමද? ආයෙම අර වගේම මේ කොයි වගේද? මුලින් වගේම. මුලින් කියලා නැහැනේ මේකේ. අපිට හිතාගන්න නෙසින් මේකයි මම මේ ගෙන්නුවේ. හුස්ම දෙකක් තුනක් ආපහු දිගටම ඉහළ පහළ යනවා. ඒක කොහොමද හුස්ම ඉහළ පහළ යන්නේකේ දැන් හිත තියෙනවා කියලා වැටහෙන්නේ කොහොමද දැනෙන්නේ කොහොමද අත්දකින්නේ කොහොමද දැන් දිගටම හුස්ම ගන්නවා ආපහු එක පහතට යනවා නහය දිගටම හුස්ම ගන්නවා මුලදී හෝ පිට ගියපු හිත නැවත හුස්මට එනවනේ ඒ ආවට පස්සේ දැන් හුස්ම හිත තියෙන හුස්ම කියලා දන්නේ කොහොමද දැනෙන්නේ කොහොමද වැටහෙන්නේ කොහොමද දැනෙන්නේ මේ ඇතුළටම යනවා දැනෙනවා ආපහු නහයට එළියට එනවත් දැනෙනවා උණුසුම ඇතුළට සීතල එකටත් යනවා දැනෙනවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසයේ කියන දෙක වෙන් කරලා අඳුරන්න පුළුවන්ද? මුලදී හෝ මෙහෙම ආවට පස්සේ. මොකද්ද වෙනස දෙකේ? හුස්ම ගන්නකොට දැන් ඇතුළට පිම්බිච්ච ගතියක් එනවා. ඊට පස්සේ ඒක නැති වෙනකොට නිකන් හැකිලිනවා වගේ දැනෙනවා. ඒ ටික ඇයි ලියන්නේ නැත්තේ? දැන් මම ප්‍රශ්න 8ක් ඇහුවට පස්සේ ඔන්න කාරණාවට බැස්සා. දැන් ඉස්සෙල්ලා අහපු එක නැත් ඇහුවනේ. මං ආධුනිකෙක් මං දන්නේ නැහැ. එතකොට මං දැන් ඉඳගෙන ඉන්නේ මං දැන් හුස්ම ගන්නවා කියලා වැටහෙන ක්‍රමයක් තියෙනවනේ. ඒක ලියෙවෙන්නේ නැහැ මායя කියන්නේ ඔන්න ඕකට. ආ බුදුහාමුදුරු කියන්නේ ඕක කියපන් හුස්ම ගන්නකොට ඇතුලේ බිම් වෙනවා. හෙලනකොට පිට වෙනවා කියන එක කිව්වනම් මං ප්‍රශ්න අහන්නේ ඒක ලියන්නත් එපා. ඒක මගේ ඒක පටන් ගන්නකොට ලියලා මගේ පිට ගිය හිත නැවත ආවා. එනකොට මට දැනෙන්නේ පිම්බීමක්. නැත්නම් හැකිලීමක් කොතනද දැන්නේ කියලා කාරණාව ලිව්වා නම් මම හරස් ප්‍රශ්න අහන්නේ ඒක ලිය වෙන්නෙම නැහැ වැඩිහිටියන්ගේ විශේෂයෙන් පරණයිගේ පරණ හිතන ඒව තේරෙනවා කිය. වැදගත්ම දේ ඒකයි හුස්ම ඇතුලට ගන්නකොට ඇතුලට බඳ බව දන්නේ කොහොමද? ඒක පිට වෙන එකෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඒ කාරණාව ලිවන මේ රචනයේ වටිනාකම කියලා කරන්න බෑ. ඉතින් ඔක්කොම ඉදිරි පිට මම ගෙනන්නේ ගෙන්නන්නේ කරුණාකරලා ඒ වගේ මගේ හිත මම කරන්නේ ආනාපානයි කියලා කියන්න එපා. මට කොහොමද දන්නේ ආනාපාන කෙරුවා කියලා වැටෙන්නේ අර කිව්වා කිකෝ සීතලක් එක්ක ඇතුළට ගන්නකොට මේක තෙරපෙන ගතියක් පිට කරනකොට හැකිලන ගතියක් ඉන්නේ මේ පුංචි තාමත්ම වැදගත්. තමන්ගේ අස්පනා පිට තියෙන මේ කාරණීය භාවනාවේ තේරුණත් ලිව්වේ නැත්තම් ආනිසංස නැහැ. ඉතින් ඒක ලියන්න අපි සටහනක් කියලා දීලා තියෙනවා. අපි ලේඛනයක් දීලා තියෙනවා. ඒක ලියන්නේ මෙච්චරයි. මම කරන්නේ ආස්වාසේ. මම ආස්වාස කියලා මෙනෙහි කරා. මට ඒකට පිම්බීමක් වැටුණ නැත්තම් සීතලක් වැටුණා. දැන් ඉන්න ප්‍රස්වාසේ මම ප්‍රස්වාසයට ඊට යෙදුවා නැත්තම් මෙනෙහි කරා මට හැකිලීමක් වැටුණා පිටවීමක් වැටුණා කියලා මෙන්න මේ ටික ලියපු දවසේ භාවනාව වැඩමුළුවම සාර්ථකයි. ඒක නොලිය වෙන එක නිසා තමයි අපි මේ වගේ පැයක් විශේෂයෙන් අරගෙන ලියන එකට කතා කරලා කියනවා තව කාටදී වැටහෙන විදියට sannivedana වෙන විදියට තොරතුරු ලියන එක ලස්සනම තැන තමයි ආධුනිකයෙක්ගේ බලාපොරොත්තුටත් බැතරම් වැදගත් දෙය තමයි පිට ගිය හිතක් නැවත ආනබන්ට ආවා කියලා ලියලා තියෙන වාක්‍යය. හැබැයි ආපු බවට ලකුණක් පෙන්වන්න. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂය පෙන්වන්න. අත්දකපු දේ පෙන්වන්න. එහෙම පෙන්නනව නම් පිට යන හැම වෙලාවෙම නිවන් දැක්කවා. හිතෙන් හැම වෙලාවෙම ආය ආනාපානෙට එනවා ආනාපානට අව කියන්නේ අපි කියන්නේ ඇතුළට ගන්නකොට මට පිම්වීමක් ඇති වුණා හෙලනකොට මට හැකිලීමක් ඇති වුණා එතකොට මම දන්නවා මගේ හිත සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි පිට ගිහිල්ලා නැහැ ඇතුලේ කියලා අන්න ඔය ටික තීරුම් කළ දෙන්න පුළුවන් නම් අර ඉස්සලා කියපු එකනා වගේ ඇවිදින ඉන්නකොට මම දකුණ තිබුණා වේවා හිතවිල්ල තිබුණා ඇවිදින බව දන්නවයි කොහොමද දන්නේ ඊට පස්සේ ආපහු ආවා මෛත්‍රී භාවනා කරනවද ආනාපාන සති භාවනා කරනවද කොහොමද දන්නේ දැන් මම ඊට ආනපන කරනවා කියලා හිත හිත වෙන එකක් කරනවා කියලා කොහොමද දන්නේ? ආහන්න ඔය කාරණාවට අහනවට යෝගාවචර කැමති නැහැ. ඒගොල්ලෝ හිතන මේ පුද්ගලික ජීවිතය ඇඟිලි ගන්නවා කියලා. ඉතින් ඕක කියන්න දන්නේ නැත්නම් භාවනා ඇති වැඩකුත් නැහැ. ඔතන තමයි අත්‍යවශ්‍ය දේ. ඉතින් මේක පළවෙනි දවසේම වෙන්නේ නැහැ. පළවෙනි දවසේ ඉතින් එච්චර ගැඹුරට යන්න බෑ. නමුත් මේක ලියවිලා තිබුණ නිසා මම කිව්වේ ඒ නිසා අනිත් දවසෙත් ඒකාන්තයෙන්ම භාවනා කරලා වார்த்தාවක් දාන්න අපිට. දාලා හිත කොතෙන්ද ගියේ? සක්මනේදී පරියන් කියලා අත්විඳපු හැටි අත්දකපු හැටි ප්‍රත්‍යක්ෂය අන්න ඒක ලියන්න පුරුදු වෙච්ච දවසේ අපි sannivedanaya තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි කරන ඔක්කොම සම්පප්පලාව විතරයි. අපි නෑ හිස් වචන කතා කරන જાතියක් මිස භාවනා කරනට වැටහිච්ච දේ ලියන්න දන්නේ නෑ. ඒක නිසා ඉදිරියට ඉදිරියපත් වුණාට බොහොම පිං මම බලාපොරොත්තු වෙන මේ විදිහට පුළුවන් තරම් වාර්තා ඉදිරියපත් කරයි කියලා. එතකොට අපිට සභාවට ක්‍රමිකව ඉදිරියට යන හැටි තේරුම් ගන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ නේවාසික භාවනා වැඩමුළුවකට සහභාගී වන ආධුනිකයෙක්මි. ඉදිනදා කටයුතු වලදී වර්තමානයේ සිත පිහිටුවමින් ඒ සාර්ථක කර ගැනීමේ හැකියාවක් ඇත. එසේනම් වෙනම ආනාපාන සතිය වැඩිවීමට අවශ්‍ය වේද? වර්තමානයේ සිත පිහිටුවීමට එහා ගිය වටිනාකමක් ආනාපාන සති භාවනාවේ ඇතැයි මට සිතේ. එම නිසා ස්වාමීන් වහන්ස මට අනුකම්පා කොට එම භාවනාවේ වැදගත්කම පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. තවද බුද්ධානුස්සති, මරණානුස්සති වැනි භාවනාද වැඩිමින් කුසල් වර්ධනය වනවාදැයි පහදා දෙන මෙන් ආයාචනය කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඔ මේකේනා වාඩි වෙලා ඉන්නකොට ඉස්සලම තියෙන වාක්‍ය දෙක ගන්නකො මට ඉදිරියදා ජීවිතේ සතිය පිටවන්න පුළුවන්. ඒක බොහොම වටින දෙයක්. කාට හරි හොඳ වික්ත බවක් ප්‍රතිබල බවක් තියෙනවනේ එහෙම කියනවා. මට වර්තමානයේ හිත පීඩන්න පුළුවන් කියලා ඒක මෙච්චරයි කියලා වටිනාකම කියලා ඉවර කරන්න බෑ. ඒක කොහොමද සභාවට හේතු ගන්නන්නේ? මට ඉදින්දා වැඩ කරන මම දත් මන්දිනකොට සතිය පිටලා කියලා කොහොමද දන්නේ? බත් කනකොට සතිය පිටලා කියලා කොහොමද දන්නේ? ඕනේ වැඩක් කරනකොට සතිය පිහිටලා තියෙනවා කියන එක හොඳයි. නමුත් කොහොමද කියන්නේ අන්නේ ඒකට මේ කියූප එකන ඉදිරිපත් වෙනවා හොඳයි. ඊට පස්සේ ඊටුටි ඔක්කොම ප්‍රශ්නට උත්තර දෙනවා. කැමැතිද දෙවෙනි කෙනත් උසාවි කුරුවට නගින්න? නැත්තම් අහන්න වෙනවා ආ එහෙම තියෙද්දි මොකටද ආනපානයි? එහෙම තියෙද්දි මොකටද බුද්ධානුස්සතිය? එහෙම තියෙද්දි මොකටද මෛත්‍රිය? ඒව එහෙමනම් මීට වැඩිය වැඩි එකක්ද අඩු එකක්ද ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මොකද පළවෙනි පාදම සුද්ධ කරගන්න නැතුව ඉතිරි මොනවත් කියන්න බෑ. කාට හරි පුළුවන් මේ ලියපෙක නැත්නම් හෙට ලියලා දාන්න එදිනදා ජීවිතේ සතිය පිටවන්න පුළුවන් බවට තමන්ගේ ප්‍රත්‍යක්ෂේ ඒත්තුගත් ඇහැටි එහෙම නැත්නම් අත්විඳපු දෙයක් අත්දැකීමක් කියන්නේ එක්ක ඉඳගෙන එක්ක සක්මන එක්ක දත්මදිනකොට එක්ක ඔබ කැම කනකොට අන්න එතනින් අල්ලගත්තොත් ඊටු ප්‍රශ්න මට කියලා දෙන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් වටිනකමක් තියෙනවා එහෙම නැත්නම් අර පළවෙනි කීප එක බාහිර ගන්න තරම් බැරි තරම් උසස් ප්‍රකාශයක් ඒක බාහිර ගන්න නම් අපිට සාක්ෂියෝ ඒ සාක්ෂි දෙනකොට අනිත් ප්‍රශ්න හතරම විසඳෙනවා. අපි ඒ කල් දානවා හෙටට කරුණා කරලා මේ ලියලා තියෙන වාක්‍යයේ වාක්‍ය කියවන්න ආයෙසරයක් ඒ මට සතිය පිටවන්න පුළුවන් කියලා වාක්‍යයක් තියෙනවා. එදිනෙදා කටයුතු වලදී වර්තමානයේ සිත පිහිටුවමින් එය සාර්ථක කරගැනීමේ හැකියාවක් ඇත. අන්න ඒකට මට පොඩි විවරණයක් දෙන්න. අපි හෙට ගන්නවා මේ ප්‍රශ්න නැත්තම් නැවතත් ඒකත් විවරණය සහිතව ප්‍රශ්න ගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නය ගරුතර සාමින් වහන්ස සක්මන් භාවනාවේදී ප්‍රථමයෙන් විලුඹ පොළව ගැටීමද පසුව ඇඟිලි ගැටීමද දැනුනි. පියවර 10ක් පමණ යෑමේදී සිත වෙනතකට යමුය. පරයන්ක භාවනාවේදී ශරීරයේ අසුනේ සිටින බව නොදැනී ගියේය. පසුව නිදිමත දැනිනි. මා භාවනා වැඩසටහනකට ආධුනිකෙක් වෙමි. ඔය විශ්සරේ කියන්නේ තොරතුරු වර්ගයක් තියෙනවා ගුණාවක් නැතිකම තියෙන එක හදන්න පුළුවන්. ඒ විලුඹ වැටෙනවා මොකද ඒ තුන්වෙනි ලාල් තියෙන වාක්‍ය විලුඹ වැටෙනවයි කියලා තියෙනවානේ සක්මන් කරනකොට. විලුඹ පොළවේහි ගැටීමද පසුව ඇඟිලි ගැටීමද දැනිනි. අන්න ඒ විදියට දැනෙමින් විලුඹ ඊගාට ඇඟිලි දැනෙමින් පීවර කීයක් තියන්න පුළුවන්ද කියන එක කියන්නේ. පියවර 10ක් යෑමේදී සිත වෙනතකට යොමු වේ. පියවර 10ක් යන්න පුළුවන් නම් අනිත් දවසේ භාවනා දියුණු කිරීම සඳහා කරන්න තියෙන යදලා වැඳලා යාප්පු වෙලා මට අනේ පියවර 12ක් යන්න ලැබේවා 14ක් යන්න ලැබේවා 16ක් යන්න ලැබේවා කියලා ඒ 10 වෙනකොට කිට්ටු වෙනකොට මතක තියාගන්න දැන් හිත පිට යන්නයි ලයිස්ටි. ඒ ඒ පිට නොයා තව එක පියවරක් තව එක පියවරක් කියලා ඒ විලුඹ වැඩි වැඩි පීවර 10ක් ගියාට වැඩිය හුඟක් වෙනසක් තියෙනවා විලුඹ වැඩි වැඩි පීවර 12ක් ගියාම 14ක් ගියාම ඉතින් ඒකට පෞරුෂත්වය යොදන්න ඕනේ ඒකට හැකි සංඥාව දාන්න ඕනේ මට බැරිද 10ක් ගියක 11ක් යන්න 12ක් යන්න දැන් ඉඳගෙන ඉන්නවා කියන එක දැනෙන ලක්ෂණ මේකේ ලියවිලා නැහැ හුඟක් වෙලාට දිනකට ඉඳගෙන ඉන්න ආසනේ හැප්පෙන එක දැන් එතන ඉඳලා ඒක ගමනින්ද වෙන්නේ අපිට තප්පර ගානේ. තව එක චිත්තක්ෂණයක් මේ විදිහටම ඉන්න. ඒ අල්ලගත්ත ලකුණෙම අල්ලගත්ත අරමුණේම තව චිත්තක්ෂණයක් ඉන්න. ඉතින් ඒකටයි පොඩි වෑයමක් දාන්න. හරියට අටේ චක්‍රේ කඩ කටපාඩම් කරන්න ගිය ළමයට පහුවෙන්ද ටීචර් කියනවා නවයේ චක්‍රේ කටපාඩම් දෙන්න කියලා. ඉතින් අපි එකක් වැඩි කරලා කටපාඩම් කරනවා. අන්නේ වගේ 10ක් පියවර යන්න පුළුවන්කම ලොකු ජයග්‍රහණයක්. 11ක් කරන්න බැරිද? හැම වෙලාවෙම නෙවෙයි එක වතාවක්. එසේ 12ක් කරන්න බැරිද? ඉඳගෙන ඉන්න එකත් ওই වැටහෙන දේ හරි තව චුට්ටිටක් වැඩිපුර කරගෙන යන්න. ඒකයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. එතකොට භාවනාව හරි. අපි යනවා ඊගා ප්‍රශ්න. 6 වෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව. මම ඇවිදින බව සිතා දෙතුන් වරක් සක්මන් තීරුවේ සක්මන් කළෙමි. ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන් පාදයේ වෙත සිත යොමු කළෙමි. ඉන්පසුව වම දකුණ වශයෙන් පා තැබුවෙමි. එසේ සතියෙන් යුතුව පියවර දෙක තුනක් වශයෙන් තැබුවෙමි. සිත පිට ගියත් නැවත සක්මන කෙරෙහි සතියෙන් යුතුව පියවර 15ක් 20ක් පමණ සක්මන් කෙලෙමි. පිටකොන්දේ වේදනාවක් ඒ අතර ඇතිවිය. වේදනාවක් ලෙස මෙනෙහි කර නැවත සක්මන කෙරෙහි සිත යොමු කෙලෙමි. පරයන්ක භාවනාව මම දැන් මෙතන ලෙස සිතාගෙන පරයන්කේ වාඩි වී සිත කය දෙසට යොමු කෙලෙමි. ආශ්වාසෝ ප්‍රශ්වාසයේ දැනුනේ නැත. ඒ අතර බඩේ පිම්බීම හා හැකිලිම දැනුන නිසා ඒ කෙරෙහි හිත යොමු කළෙමි. හතරවරක් පමණ එසේ දැනිනි. නැවත සිත පිටතට යොමු විය. මෙසේ වරින් වර සිත පිටතට ගියේය. ඉඳ හිට බඩේ පිම්බීම හැකිලිම දැනින. තුනට යහා පිටකැක්කුම දැනින නිନ୍ଦ නොගිය නමුත් කිසිම අරමුණක් නොමැතිව බොහෝ වේලාවක් ගත කළ බවද දැනිනි. අඩුපාඩු ඇතනම් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේකේ දෙපොලක තුම්පොලක සඳහන් කරලා තියෙනවා සක්මන් කරනකොටත් අඩි 4ක් 5ක් ගියාට පස්සේ හිත පිට ගිලා ආය නැවත සක්මනට එනවා. ඉඳගෙන ඉන්නකොටත් හුස්ම පිම්බීම හැකිලිම වාර කීපයක් දැකලා පිට ගිහිල්ලා නැවත කයට එනවා. අන්නේ දෙපොලේදීම අර එක්කෙනෙක් අපි ගෙන්නලාකට උත්තර ගත්තා වගේ පිට ගිය හිත නැවත මූල කර්මස්ථානට එන විස්තරේ සක්මණේදී හෝ පරියංකේදී එනවා කියලා දැනගත්තා විතරක්මදි කොහොමද දන්නේ ආවා කියලා. සක්මණට ආවා කියලා දැනගත්තේ මොකේද? එහෙම නැත්නම් පරියංකේදී පිම්බීම ඇකිලීමට ආවයි කියලා අලුතෙන්ම ඒක ලියවෙන්න ඕනේ. එහෙම නැත්නම් හිත වංචා කරනවා වෙන්න පුළුවන්. කරනවනවා තමයි. නමුත් අපි හිතන්නොත් හිත වංචා කරන මේ හිතේ මායාවක් නැහැ. හිතේ මායාවක් මේ මම කොහොම ආව බව දන්නවා. මෙන්න මේකෙන් දන්නේ කියලා අන්නේ ප්‍රත්‍යක්ෂණය කරන ආපු බවට ලකුණ සතහන් කරන තරමටම ලියලා දක්වන්න පුළුවන් තරමට කමඨාන සුද්ධ වෙන්න එතකොට අපි දන්නවා පිට යන හැම වෙලාවකම වාසනාවන්ත අවස්ථාවක් නැවත අරමුණ gedette ගෙන්න ගන්න. gedette ආපු බව ආවට ගියාට බාර ගන්න එපා. කොහොමද දන්නේ? ගියේ හිත අපව ආවයි කිය. අන්නේ ඒක ලියන්න දන්නවනම් ඒක කියන්න දන්නවනම් ඒ කෙනාට හිත පිට ගියා කියලා පශ්චාත්තාපයකට වැඩිය හිත පිට ගිය හිත නැවත ආපු බව හොඳටම ප්‍රත්‍යක්ෂණය කිරීම හිත පිට ගිය ලැබෙන කනගාටුවට වැඩි සතුටක් තියෙනවා පිට ගිය හිත නැවත එනකොට. හැබැයි ඒ සතුට ලැබෙන්නේ නැහැ වාර්තා කෙරුවේ නැත්තම්. ස්විප් එක ඇදුනට අපි ගිහිල්ලා ස්විප් ටිකට් එක පෙන්වුවේ නැත්තම් අපිට තෑගි දෙන්නේ නැහැ. ඒක ඔප්පු කරන්න ඕනේ. අන්න ඒ ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නවනම් මේ කනගාටු වෙච්ච හිත පිට යෑම සතුටක් වඩටපත් වෙයි. මේක ලියන්න තරම් මෙයා දක්ෂ වෙලා තියෙනවා. මම ඉල්ලන්නේ ආපහු ආපු බවට අද්දුර්දී ලියන්න ඒ ඒ ගමනින් ඒ දැක්මෙන් ඒ කමටහනේ භාවනා කරනවා නම් ඉඳගෙන හිටගෙන ඉන්න ඕනේ ඕනම වෙලාවක හිතට යන්න තැනකට යන්න හරි. හැබැයි ආපහු ගන්න ඕනේ මෙතෙන්ඩයි කියන එක යෝගාවචරය දන්නවනම් සක්මනේදී නම් බයට කියලා කියන්නකෝ. ඉඳගෙන ඉන්නකොට නම් පිම්බිම ඉඳක බත් කනකොට හිත පිට ගියොත් කොහෙද හිත තියන්න ඕනේ. නානකොට හිත පිට ගියොත් කොහෙද හිත තියන්න ඕනේ. වැසිකිලි කැසිකිලනකොට පිට ගියහම කොහෙද තියන්න කියලා දන්නවනම් ආර්ය භූමියටපත් වෙනවා. ආපහු හිත ගෙනලා තියෙන තැනක්වත් දන්නේ නැත්නම් ඉතින් අසරණයි අනාතයි පෘථග්ජනයි. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම දැනගන්න ඕනේ මේ හිත කියන්නේ කඩප්පුලිනෝ කැමනා දහවතුරා පට්ටබඳුරු හිතක්. ඒකට මම කියන්න යන්න එපා. ඒක මගේ නෙවෙයි. නමුත් ආපහු ඇවිල්ලා ඇහුවොත් මං කොහෙද හිත තියන්න ඕන කියලා ඒක දන්නේ නැත්නම් ඒ මනසට බෞද්ධෙක් කියලා වැඩක් නැහැ. ඒ මනසක ඇති කිසිම බෞද්ධකමක් ඇත්තේ නැහැ. ඒකට කියන්නේ ඇයි මොහේ වාහේ ඕන ඉඳගෙන ඉන්න කේ හිත තියපන්කෝ. බත් කරනවා නම් බත් කරන කේ හිත තියපන් කියලා හරියට හොම්බර දෙකක් කරනලා හිතට කියන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සාසනික කියන්නේ. ඒක තමයි ආත්ම විශ්වාසය කියන්නේ. ඒකද මේ පේන බලන්න යන්නයි කතරගම දියෝගාවට යන්නයි හත් දෙයනේ කියලා අඬන්නයි නෙවෙයි. පිට ගියේ හිත ආවිල ඇහුවොත් මං කොහෙද යන්න ඕනේ කියලා එයාට ക്ഷേම භූමිය පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. එයාට නික්ලේශී තැන පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. නිර්මල තැන පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. ඒක ස්වභාවයක්. ඒක දන්නේ නැත්නම් අසරණ යනාතයි. දන්න දෙකක් තමයි මේ ලියලා තියෙන්නේ සක්මනයි පරියන්කයයි. හැම චිත්තක්ෂණයකම හැම ඉරියව්වකම තමන් මොකද්ද කරන්නේ හිත පිට ගියාම ගෙනත් යන්නේ කොහෙද කියලා දන්නවනම් ඒක සසරණයි සනාතයි. ඒකට කියනවා ධම්මටිහිති කියලා. එහෙම නැත්නම් නිවනට ඉස්සර ලැබෙන ප්‍රධාන පෙරමග ලකුණ තමයි පුබ්බේ සුසීම පුබ්බේජකෝ සුසීම ධම්මටිති ඥානං පච්චා නිබ්බාණං කියලා තියෙනවා. ඉස්ලාම්බට තේරේ ගියේ කෝණ තැනක රස්තියක් දෙච්ච හිතක් කිනත්ලා තියන්න ඕන තැන දාන්න. අදිශිය මේ මේ මේ ශාලාවට ගිනි ගත්තොත් කටි රැස් වෙන්න ඕන තැන කියලා තියන්න ඕන. අපි මෙතන ගිනල්ල ගැහුවා ඒක ඔය දුවර මේ වෙන කම්පැනි එකේ වගේ හද බෝඩයක්. ඒක රිලව් වැඩි කැමති නෑ වගේ උන් එක පෙරලලා දැම්ම. පිටරටක නම් මේ වගේ ඕඩන ගිලක් කවදාකවත් හදන්න දෙන්නේ පිට වෙන තැන ලකුණු කරලා තියන්න ඕනේ පිට වෙන තැන ඇසෙම්බලි ග්‍රවුන්ඩ් කියලා කියනවා. ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දැනගන්න ඕනේ ආපු ගාම ෆැමිලියරයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකේ කියනවා හදිස්සියක් වුණොත් මෙන්න මෙතනින් පිට වෙන්න. ඒකල අතෙන්ද යන්න. දැන් භාවනා කරන එක නා මේ මේ ටික දන්නේ නැත්නම් එයා බුද්ධාගම කාර්යයක් කියන්න බෑ. එයා දැනගන්න ඕනේ හිත පිට යනවා පිට ගියාමලියක් වුණොත් මෙන්න මෙතන ගෙනත් යන්න කියලා. ඉතින් ඒක මේ මුල් දවසේම කියලා දෙන එක සමාහට සැර වැඩි ඇති. නමුත් සත්‍යපාසලේ පොඩි උන්ට මේක තේරුම් ගන්න පුළුවන් නම් එයි මේ නාකියන්ට නාකිච්චන්ට බැරි. බැරි වෙන්න බෑ. ඒක කියලා දුන්නොත් තුන්වෙනි හතරවෙනි දවසේ නෝට අපිට වාර්තා ගොඩාක් ලැබෙයි. මගේ හිත පිට ගියා. මෙන්න මෙතන මම ගෙනත් තිබ්බා. කනකොට පිට ගියා මෙතන ගෙනත් තිබ්බා කියලා ඒ තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න හැම කෙනාටම භාවනා කරන්න ආසාවක් උපදිනවා. ආසහිතන භාවනා කරන්න හිත පිට බලයන් මම මෙතන ගෙනත් තියෙනවා. ගෙනත් තියෙන තැන දැන් නැත්තම් අහන්න ඒක අපි බෙදා ගන්න ඕනේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙ. හත්වෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාව. සිහිය හොඳින් පිහිටුවාගෙන භාවනාව කරන විට ආශ්වාසයේදී සිසිලසක් දැනිනි. ප්‍රශ්වාසයේදී උණුසුමක් දැනිනි. සිත මොහොතකින් වෙනතක ගිය විට ආශ්වාස ප්‍රශ්වාස පැටළුණි. නැවත සිහිය පිහිටුවාගෙන දිග හුස්ම, කෙටි හුස්ම හොඳින් දැනගෙන භාවනා කෙලිමි. දිගු වේලාවක් එම අරමුණේ සිටි නිසා හිතට ලොකු සතුටක් ඇතිවිය. හිත සැහැල්ලු විය. සක්මන් භාවනාව මුල් විනාඩි කිහිපය තුල මම පාදයේ ඔසවනවා, යවනවා, තබනවා සිතමින් සක්මන් කළද ටිකකින් ගමන වේගවත් වීමෙන් භාවනාව වැරදුන නිසා නැවත එම වැරැද්ද සිදු නොවෙන්නට ඊටාම හොඳින් සිත පිහිටුවා ගනිමින් පාදයේ ඔසවනවා යවනවා තබනවා සිතමින් දිගු වේලාවක් සක්මන් භාවනාවේ යෙදීමෙන් සිතට මහත් සතුටක් ඇති විය. සිත භාවනාවට යොමු විය. වෙනත් කිසිම දෙයකට සිත යොමු නො වූ නිසා ඊටාමත් සතුටක් ඇති විය. මට සිතෙන ආකාරයට සිත පිහිටුවා ගැනීමට නම් සක්මන් භාවනාව කදිම භාවනාවක් බවයි. විශේෂයෙන් එම භාවනාවේදී ශරීරයට පහසුවක් මිස කිසිම අතපය තුනටිය වේදනාවක් නොදෙනුනි. ඒ විදිහට අපි නම් උපක්‍රම දාලා අරමුණ මූල කර්මත්තාන් නැත්නම් gedara ගෙන්න ඉගෙන ගත්තට පස්සේ ලොකු සතුටක් ඇති වෙනවා. නමුත් ටික කාලයක් ගියාට පස්සේ ඕකත් නැති වෙලා යනවා. ඔය තියේදී හිත පිට යනවා. ඊටදී වෙනත් උපක්‍රම පන්තියක් දානවා. ඊට පස්සේ හිත යන්න පුළුවන් ඕන දැනකට යන්න හදනවා. යන්න ඇරලා ඉංජු ඉංජු කියනකොට එන්න හදාගන්නවා. ඒක විතරයි මරණ මොහොතදී අපිට උදව් වෙන්නේ. අපිට කියන්න බෑ මරණ මොහොතදී අහවල් තැනට නොයේ අහවල් තැන කොහේ ගියත් කමන්නේ ජපමන්තරේ මතුරුනකොට එන්න ඕන. ඉතින් ඒ නිසා ඔය තියෙන සතුට වැඩි කල් තියෙන්නේ නෑ. ඔය උපක්‍රමයේ ඊගා උපක්‍රමයේ ප්‍රශ්නට උත්තර වෙන්නේ නෑ. නමුත් තව උපක්‍රම කියනවා රාශියක්. ඒක එකක් තමයි ඔය මෙනෙහි කිරීම. නම කියලා මෙනෙහි කරන අනිත් එක මෝ පණිනෝ පණිනෝමයි. තුන්වෙනි එක ඒක වෙනකොට අන්ධබන්ද කරනවා. මේ අවිද්‍යාව බලපානවා. මේ වම දකුණ දෙක මාරු වෙනවා. එහෙම නැත්නම් මේ දියාගෙන ඉන්න එක අන්ධබන්ද කරනවා. මේක මෙහෙව් කරන හිතට මගේ හිත කියන්න තරම් තකතිරොද කියලා හිතන්න. මෙහෙව් හිතට මගේ හිත කියන තරම් මේක මගේ නෙවෙයි. මේක මගේ නෙවෙයි. මෙහා මගේ කියන හැම කෙනාටම දුකයි. මේක කඩප්පුලිය රස්ත්‍යාදුකාරය නොකෑමනා දහපදුරා පට්ටපඳුරු යකේ ඌදියා හොඳට බලන්න ඉඩ දීලා පුළුවන් වේද කියලා බලන්න ගෙදර පොල් ගන්න ගමන් ඕක් කරන්න දරුවා උකුලේ නලවන ගමන් කරන්න දැන් කයිවාර කෙලකෙල ඉන්නකොට බලන්න ටෙලිවිෂන් බලනකොට කරන්න පත්තරේ බලන කද්දාකවත් කරන්න බෑ මොනවත්ක්ම නොකර මුට කියන්නේ උඹට ඕන ෂේම භූමියේ මෙතන ඉඳගෙන ඉන්න එක උඹට ඕනේ රත්යදුවක් ගහපන් බලාගෙන ඉන්න අද දෙන උපක්‍රමය හෙට හරියන්නේ නැහැ. හෙට දෙන උපක්‍රමය ඔය ටිකන ඔබ දාන දාන බෝලට මාත් ගහන්න ඉගෙන ගන්නවා. ඔබ යන්න පුළුවන් 18 සම්නි නටපන් මම මේ වෙනකොට ලෑස්ති වෙනවා කියලා අපිත් මේ පැත්තේ ශිල්පෙත් ලෑස්තිලා හිටියොත් අපි ඔක්කොගේම මල්ලේ තියෙන ශිල්ප අපි ඔක්කොගේම සමානයි. හිත පිටේ යෑම අවබෝධ කිරීම සඳහා අපිට ශිල්පීය ක්‍රම තියෙනවා මනුස්ස මනසේ. ඒ අතින් පොටෙන්ෂල් එක වශයෙන් අපි ඔක්කොම සමානයි. පොසිබිලිටි එක වශයෙන් ඔක්කොම සමානයි. අපි එකක්වත් ක්‍රියාත්මක කරන්නේ ප්‍රශ්නයක් ආවම පෙරක දෝරුවට ප්‍රශ්න දානවා. බැංකු මැනේජර්ට ප්‍රශ්න දානවා. කතරගම දෙයියන්ට ප්‍රශ්න දානවා. අම්මට ප්‍රශ්න දානවා. තාත්තට ප්‍රශ්න දානවා. නිහිනයි. කොඳු යට බෙල නැති සත්තු ආගේ. ගොඩ ඇදලා දාපු වැල් ගැඩවිල්ල එකකවත් අහන්න එපා. දෙයියන්ගෙන්වත් අහන්න එපා. බුදුන්ගෙන්වත් අහන්න එපා. හිත පිට යනවා මම මේකට උපක්‍රමයක් හොයන්න ඕන. අන්නේ උපක්‍රම ටික විතරයි අපිට උදව් කරන්නේ. ඒ ඒ ඒ පද්ධතිය තමයි ත්‍රිපිටකය කියන්නේ. සූත්‍ර 15000ක් තියෙනවා. පුදුමාකාර උපක්‍රම පෙන්ලා දීලා දෙනවා එක එකන එක එකන දාපුවා. එකක්වත් කොපි කරන්න එපා. කොපි කරොත් විවාගේ පේ. පණින්න අරින්ද ආපහු ගෙන්නන්න. පණින්න අරින්න ආපහු ගෙන්නන්න ගෙන්නන ගෙන්නන වෙලාවේ බලන්න නව ක්‍රම නව විදි ක්‍රමසහ විදි ඒ අතින් අපි manussකමේදී අසීමිත ක්‍රමසහ විදි රාශියක් අපි ළඟ තියෙනවා ඒ වෙන මොකටවත් නෙවෙයි විද්‍යානුකූල නිෂ්පාදනය කරන්නවක්වත් ප්‍රගතිශීලී වෙන්නවක්වත් නිර්මාණශීලීත්වයක් නෙමෙයි මේ පිට යන කඩප්පදුරු දහපදුරා කඩප්පුරු හිත ආවෝ gedra ගෙන්න ගන්න ලේසි නෑ වැඩි හැබැයි ජොලියකුත් නෑ එච්චර හොඳ ජොලියක් මේ කුඩු ගහනවට හපා. එක කුඩු මුලයි ගහන්න ඕන ඊට පස්සේ මොනවත් ඕනේ ඊට පස්සේ කියනවා ඔබ යන්න ඕනේ දහපතුරයි ඵලයන් මම ඉංජු ඉංජු කියනකොට එනවා. අද උපක්‍රමේ නෙවෙයි හෙට දාන්න. පරියෝ ගහනවා අහලා තියෙනවා. අන්නේ පරියෝ ගහනවා වගේ තමයි. ගෙදර පරිය ගහුවට පස්සේ ඌ ගිහිල්ලා කොණ්ඩායමේ පරිය කන ගහගෙන ගෙදර එන්නේ. ඒක ගෙදර තියාන අනිදාසිය අර පුරුදු පරිය ගහන. ඌ එනකොට තව එකෙක් කන ගහන්නේ. අන්නේ වගේ මේ හිත හදා ගන්න ඕනේ යන්න ඕන ඕනේ කඩප්පුලිකමක් කරපන්. ඕනේ දහ වතුරාක ඵලයක්. මම හරියට දැනගෙන ඉංජු ඉංජු කියනකොට ඉදරෙන් හදාගත්තා නම් ඕගොල්ලන්ට තේරෙයි ඕගොල්ලෝ දරුවෝ හදන්න හදන්නේ මොන සුදුසුකමක් ඇතුවද කියලා. කිසිම සුදුසුකමක් නැහැ. මා ඒකණ්ඩයි මා කියණ්ඩයි කිසිම සුදුසුකමක් නැහැ. දරුවෝ හදන්න කියන්නේ වදන්න නෙවෙයි මම මේ කියන්නේ. දරුවෙක් දරුවෙක් විදිහට හදන්න සුදුසුකමක් නැහැ. මේ දේ දන්නවනම් මේ දේ දන්නවනම් ලෝකේ ඉන්න ඔක්කොම දරුවෝ හදන්න පුළුවන්. ධාතුව විතර නෙවෙයි දරුවා ලව්වා මහයමුත් හදතයි. ඊ පිට ගියේ හිත අපෝ ගේන හැටි ඉගෙන ගන්න. ඒ සඳහා කායෙන්වත් ණයට ගන්න එපා ක්‍රම. අපි පොඩි ක්‍රම ටිකක් උගන්වනවා සති ක්‍රීඩා කියලා සති පාසලේ. අපි ළඟ තියෙන බැංක් එකක්. ඒවයි කියලා දෙනවා පිට යන හිත නැවත ගෙන්න ගන්න. පරියෝග ගන්න හැටි අපි උගන්වනවා. උගන්ලා කියන ඕගොල්ලෝ හැම කෙනෙක් ආවන පුදුමාකාර ශක්තියක් තියෙනවා. හැකියාවක් තියෙනවා නිර්මාණශීලීත්වයක් තියෙනවා. කරුණා කරලා හිත ඕනේ රත්ය දුවට ඇඬලා ගින්න ගන්න. මේ විජේ මේ විජේ කුමාර කුමාරයා ලංකාවට එනකොට මේ කුවේණි කියන්නේ මම්මගේ ජප මන්ත්‍රයෙන් ගෙන්නපු 700 දැන් එනවා. තා පොඩ්ඩකින් එනවා මාව හම්බෙන්න කියලා එයාගේ ජප මන්ත්‍රෙල්ලු ගෙන්නේ විජේ කුමාරයා. විජේ කුමාරයා හිතුවේ මම මේ අන්තම් කුවේණිව දාගත්තයි කියලා. නෑ. කුවේණි තමයි විජේ කුමාරයා දාගත්තේ. අන්නේ ක්‍රමයේ පොඩ්ඩක් ඉගෙන ගන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අටවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී ආශ්වාසයට වඩා ප්‍රශ්වාස කිටි බවත් එය මදක් නතර වී නැවත ආශ්වාසයට යන බවත් අත්දැක්කෙමි. සක්මන් භාවනාවේදී නිවසේටි නිවසේ සිටි අවස්ථාවේ අසන ලද ගීතයක් සමහර අවස්ථාවල නිතරම සිහියට නැගිනි. එපමණයි. ඒ සින්දුව කිව්වොත් කර්මතාන් සුද්ධ කරනවා. අනිතර <laughs> මෑනේ සින්දුව. සූරැසේ අඳිනාලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා සමාලලට මටත් එනවා මම සම්පූර්ණ සින්දුවම අහනවා ඔය හිත ටියුන් වෙනවා ගන්නට ඊට පස්සේ මියුසික් එකත් එනවා කටහඬත් එනවා මටත් නිකන් ඇල වෙනවා සින්දුව කියන්නේ කැමති නම් කමටහන් සුද්ධ කරන්න නැත්නම් කමටහන් සුද්ධ කරන්නේ මිවසේදී ආපු සින්දුව කවුද කැමති කියන්නේ අත උසන්න කැමති කමටහන් ලියපු එක ඊසද ලිවි නෑ දෙදෙතුන් නෙවෙයි ඒ නැත්නම් කමඨං සුද්ධ කරන්නේ ඔය සින්දු සම්පූර්ණයෙන්ම කියවන්න ඕනේ මෙතෙන්ට ඇවිල්ලා. කිව්වොත් කමඨං සුද්ධ කරනවා. ඒක හරි ජොලි වැඩේ. හොඳටම හිත ගීතවත් වෙච්ච වෙලාව විතරයි එහෙම වෙන්නේ. එහෙම නැතුව මේ වෙන්නේ නැති ඒ නිසා යාට කියන්න ඕනේ ඔටෝමැටිකලි එන එකනේ. ඉවර වෙලා අපව හිත ගන්න ඕන තැන දන්නවද බලන්න. සින්දු ඉවරනාට පස්සේ හිත ගන්න ඕන තැන දන්නවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙද්දි අපට ආන කමඨාන සුද්ධ වෙන්න ඕනේ. සින්දුව යද්දිත් ගන්න ඕනක මොකුත් නැහැ. මගේ හිත තියෙන්නේ සින්දුවක බව දන්නවා. ගන්න ඕනක මොකුත් නැහැ. ඒකෙම ඉන්න පුළුවන් නම්. බයත් නැතුව පශ්චාත්තාපත් නොවි මගේ හිත අරමුණේ නැහැ. ඉන්නේ මේකේ ඒක හොඳටම දන්නවා. අපෝ ගන්න ඕනකම නැති තැනට යනකම්ම මේ කෙලෙස් වලට බය අරවන්න ඕන. ඒකේ එන්නෙම සත්‍ය හොඳටම තීව්‍ර වෙච්ච වෙලාවක ඒකටයි මම කියනවා සින්දුවම ආස්වාද කරන්න ආස්වාද කරලා හොඳට දැනගන්න මේ හිත මෙච්චර පිරිසුදු ශාසනයක් තියෙද්දි මෙච්චර බුද්ධෝත්පාද කාලයක් තියෙද්දි මෙච්චර manussත්ත්ව ප්‍රතිලාභයක් තියෙද්දි මෙච්චර ක්ෂණ සම්පත්තියද්දි කෙලෙසට අදින හැටි ලේ පිට තියලා පෙන්නන්න ඕන. ඒකල අපිට කියත හැකි විල්ලජනට ඔබ නිවන් දකින්න ඉන්න જાතියක් කියලා. මේ හිතත් එක්ක යන ගමනේ මේ හිත ඒ තරම්ම නොකෑමදා නාපදුර පට්ටබඳුරු හිතා. උගේ යන තැන හොඳට බලා ගන්නවා. බලාගත්තොත් විතරක් අපිට පුළුවන් ඒකට plan එකක් අඳින්න. කලබල වෙමුත් නම් මොනවත් කරගන්න බෑ. ඉතින් ඒකයි සමත භාවනා විදර්ශනා භාවනා වෙනස. සමත භාවනාදී මේක පශ්චාත්තාවපයක් කරගන්න. ආපහු හිත ගන්න බලනවා. විපස්සනා කියනෝ නෑ. ඉතින් ඉන්න බව එතන ඉඳද්දිම දැනගන්න මගේ හිත තියෙන්නේ සින්දුවක කියලා. ගන්න නැතුව එතන ඉඳි තියාගන්න බලන්න. ලේසි නෑ වැඩි. ඕනේ නම් ගන්න පුළුවන් ගන්න නෑ. මගියන ඵලයක්. අන්න එතෙන්ද යනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මෙයාට නාස්රණුවක් දාලා කුර ගහලා අපේ කීකරු සුවච ගෝලයක් වයි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔක්කොම යන යන තැන හොඳට දැනගන්න බෑ හොඳට දැනගන්න ඕනේ දැනගත්තට පස්සේ අවශ්‍ය නම් ශ්‍රද්ධාව ඇති කිරීම සඳහා අවශ්‍ය නම් විශ්වාසය ඇති කිරීම සඳහා අවශ්‍ය නම් අන්දමන්ත භාවය නැති කිරීම සඳහා අවශ්‍ය නම් ගන්න ඕනේ කොතැනද කියලා දන්නවනම් සසරණයි සනාතයි නැත්තම් තාම මේව ලියන්නේ බොහොම පශ්චාත්තාපෙන් ද්වේෂයෙන්. අන්න ඒක නැති වෙනකම්ම අපි භවනා කරන්න ඕනේ. නවවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාවේදී පළඹුව විලුඹ පතුල ඇඟිලි බිම ගැටෙන පිළිවෙල මෙනෙහි කළා. අඩිය උස්සද්දී පවා ඒ පිළිවෙලම බව තේරුණා. ශරීරයේ ඉදිරියට ඔසවාගෙන යන්නේ මේ පයේ ක්‍රියාකාරීත්වයෙන් බව මෙනෙහි කළා. ස්වාමින් වහන්ස නිතරම මගේ අවධානය යොමු වන්නේ ධන හිසේ ඇති ආබාධයකටයි. පිටට නොඇසුණත් මට දැනෙනවා ධන හිසේ ඇට තෙරපෙන බවත්. එතකොට මා මේ ධන හිස් වේදනාවටද සිත යොමු කළ යුත්තේ. නැතහොත් ඒ අමතක කර හිත යථා තත්වයට ගැනීමද. මේ සටහන් කිරීමේදී මාගේ නොදනුවත්කම නොදනුවත් භාවය පිළිබඳ මා සමාව අය දෙමි. තෙරුවන් සරණයි. නෑ වේදනාවේ තිබුණත් වම්ම දකුණ තිබුණත් කයේ නම් තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේක වේදනාව ප්‍රකෘති වේදනාව නම් දෙකේම එකම ආනිසංස තියෙනවා. ඒ නිසා කය ඇතුලේ නම් මේ වේදනාව හිතලුවක් වෙලා එහෙම නැත්නම් මවාපාපු එකක් නම් එපා. ඒ නිසා ඕකෙවත් නෑ සතිය නැත්තම්. සතිය නැත්තම් අපි අතීතේ ඉන්නේ අනාගතේ ඉන්නේ වෙන කෙනෙක් ගාව ඉන්නේ වෙන තැනක් ගාව. ඒතර කකුලේ වේදනාවක් තිබුණාට දන්නේ නෑ. මුන්ටටම උග්‍ර වුණොත් විතරයි දන්නේ. දැන් මේ සතිමත් වෙච්ච නිසා පුංචි වේදනාවක් වෙනකොට දැනෙනවා. ඒක සතිය තියෙන බවට ලකුණක් සතිය ආනිසංශය. අනිතේ කායන කාය කායගත සතිය ලක්ෂණය. එනිසා මේ දෙකටම සමසේ දාලා කියනවා. දෙකේ එකක්වත් ප්‍රමුඛතාවයක් දෙන්න බෑ. මොකද කායගත සතිය එනකොට කායන පස්සන එනකොට මේ කයේ තියෙන හැමදේම උද්දීපන වෙලා පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට වෛර කෙරුවොත් මාරපාක්ෂික වෙනවා. ඔකට සමහිත දාලා භාවනා මේකත් භාවනාවක්මයි කියලා තේරුම් ගත්තොත් පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ. තේරෙනවා සතිය කොච්චර බලවත් කෘත්‍යයක් ඉෂ්ට කළ දෙනවද? එයා මේ මූල කර්මස්ථානයේ පවතිද්දී හෝ නැති වෙද්දී කයේ සිදුවෙන අනිකුත් හැම sannivedana වලටම සියුම් දේවල් වලට පවා ප්‍රනීත වෙලා. එහෙම නැත්නම් කොහොමද කියන්නේ ටියුන් වෙලා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ කයේ වේදනා ඇවිල්ලා කොච්චර කල් යනවද ලෙඩක් බවටපත් වෙන්න බේත් කරන්න අර පුංචි එන වෙලාවෙම දැනගත්තා නම් එතනම බේත තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපිට දරුවන්ගේ වැඩයි රාජකාරි වැඩයි නිසා කය වේදනාවල අපි තකන්නේ ගණන් ගන්නෑ. අද තියෙන ප්‍රධානම ලෙඩේ තමයි අපිට අවශ්‍ය වෙලාවට මූත්‍රා කරන්න නැතිකම සහ අවශ්‍ය වෙලාවට වැසිකිලි යන්න නැතිකම. මේක එක නයි යුතුයකම් ඉෂ්ට කරන්න කියලා මෝ තද කරගෙන ඉන්නවා. මොනම කෙනෙකුටවත් අල්ලන්න බෑ ලෙඩේ. අවශ්‍ය වෙලාවට මූත්‍රා කරන්න වැසිකිලි කරන්න දක්ෂම එක තමයි කුරුළු චික් ගාලා යනකොටම දාගෙන යන්නේ. හරි ආතල් එකේ ඉන්නේ හරිම ජොලියේ ඉන්නේ. උන්ට ගාණක් නැහැ මේ මේ ආණ්ඩු එකක් කුසියක්ද ඩ්‍රේනේජ් එකක් කුසියක්ද ඉන්දියන් ටයිප්ද පොකක්ක ප්‍රශ්න නැහැ. යනකොට චෙක් ගාලා දාන්න කිසි උගේ තමයි ගොත මාර්ගයේ කෙටිම. හරිම ජොලියේ ඉන්න සතා. මනුස්සයා විතරයි ওই වැසිකිලි හොයවා පමා කරන්නේ. අනික කිසිම සතෙක් නැහැ. ඉතින් මේ නිසා මනුස්සයාට අපස්මාර රෝග, ආතති රෝග රාශියක් තියෙනවා. ඒ මේ ඉන්ටරොසෙප්ෂන් නැහැ. මුත්‍රා කරන්න ඕන කියලා පණිවිඩය ආවට වැඩේ ඉවර කරන් ඉන්න කියනවා. ඒක දවසක් නෙමෙයි හැමදාම. ඉතින් මුත්‍රා වේග පිට වෙන්නේ නැහැ, අසුචි වේග පිට වෙන්නේ නැහැ. තනිසෙ වේදනාවක් ආපුවම ඒක ලෙඩක් වෙනකම්ම සුව කරන්නේ මොන දේ ආවත් ඕනෙම ලෙඩක් පුංචිම කාලේ දන්නවනම් ඒක ලෙඩක් නෙමෙයි. ඕනෙම ලෙඩක්. ලෙඩේ හට ගන්නකොටම දන්නවනම් උණු වතුරයි ලුණු වතුරයි විතරයි ඕනේ කරන්නේ. වෙන මොනම බේතක්වත් ඕනේ නැහැ. ඕක දන්නේ නැතුව යටිපහුනොත් තමයි ඔය භයානක ලෙඩක් බවට පත් වෙලා හන්දිපත්තුරු දා වෙන්නේ. ඒක නිසා දැනීම ඇඟින් ඇති වෙන මේ පුංචි sannivedana වේදනා දැන ගැනීම බුදුහාමුදුරන්ටයි ඒකයි කියන්නේ භව සතහට වෙන භව දුකට වේදානන් කියලා කියන්නේ ඒ ශරීරේන වේදන එතනම ගන්න. ඒ කරදරයකට ගන්න එපා සතිය තියෙන බවට ලකුණක් කරගන්න. මූල කර්මස්ථානයේ හිත තියෙනා වගේම ඉතින් දැන් කකුලේ හිත තියෙන්නේ කියලා දැනගන්න දැන් ওই දණියේ වේදනාව තියෙන තියෙන අපි සතිපාසලේ පොඩි ළමයින්ට කියන්නේ දණී වේදනාව එනකොට දකුණු කකුලේ දැන් හොරහෙන් වගේ බලන්න වම් කකුලේ දණියට මොකද වෙලා තියෙන්නේ කියලා hina වෙනවා. අරුට කෙල වෙලා මට නෑ. මෙයා නිවන් දැකලා. අරයා පුපුරු ගහනවා. එතකොට පොඩ්ඩක් හිත දාලා බලුවොත් වම් කකුල දිහා ෂා. ඉන්නව නෑ ගාණක් නෑ. ඒ වගේ ඌ පොඩි පොඩි කුයි කුයි ගාලා hina වෙනවා අරුට කෙල වෙලයි කියලා. ඒකල්ලල මේ මේ දකුණු වම් කකුල බලලා දකුණු කකුලට එනකොට අර වේදනාවක් ගිහිල්ලා. අපේ හිත වේදනාව තියෙන එක විතරයි බලන්නේ කවදාකවත් වේදනාවක් නැති පැත්ත බලන්න දන්නෙත් නෑ. ඒකේ තියෙන සුඛේ විඳින්නෙත් නෑ. අර කරදර පැත්ත ගයි කතා කර කර ඒකම කිය කියා ඒකම චර්චුරුක ඉන්න කඩප්පුලි හිත. දකුණු කකුලට රිදෙනකොට ඉමීට නිකන් කෙලින් ඇහෙන් බලන්න එපා. හොරහෙන් බලන්න වම් කාලේ එක වම් පායේ කකුලට මොකද වෙලා තියෙන්නේ? ඌ නිවන් දැකලා. ඒක ගණක් නෑ. අපි කවදාත් ඒක ගැන කියන්නේත් නෑ, කතා කරන්නේත් නෑ. මොකද අපිට පුරුද්ද තියෙන්නම දකුණු කකුල ගැන විතරයි. මුදී සතිපාදලේ පොඩි උන්ට අපි මේ ගේම්ස් ටිකක් උගන්වනවා. රිදෙනවා නම් රිදෙන තැනේ අනිත් පැත්ත බලපං කියලා. හිත කැමැතිව නෑ මේ රිදෙන කතාවල යන්න. එයා ආස දුකටමයි. එයා ආස කරදරයටමයි. ඒ ආස කන පින්දමටම තමයි. ඒක කට උල් කර කර ලිව් මොඩල් ලියන්නයි කර්මටන් වල දාන්නයි පුරුදුනාට වේදන නැති පැත්ත පොඩ්ඩක් බලන්න ඕනේ. බලෙන්නෙම නැහැ. ඒ තරම් අකුසල් සමාපත්තියට අපේ හිත කැමැති කුසල සමාපත්තිය කියන එක අහලවත් නැහැ. ඒ නිසා වේදනාව වෙනකොට පොඩ්ඩක් අනිත් පැත්තත් බලන්න. කොයි එක උනත් තිබුණා හෝ නැතිබුණා හෝ කයේ හිත තියෙනවා නම් ලකුණු ලැබෙනවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන ගමන් මෛත්‍රී භාවනාව කළ නොහැකිද? කරන්න පුළුවන් ඉතින් සක්මන් භාවනාව යෙදෙනවා කියන්නේ මොකද්ද කියලා කියලා දෙනවා. සක්මන් භාවනා කරනකොට මොනවද වෙන්නේ? ඒක ගැන කියන්නේ නැතුව මම මේ ගෑණි බඳිනවා මට අල්ලපු ගෙදර ගෑණිත් එක්කත් ඉන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් හරියයි දප්පා දීගේ. දැන් මේ ගෙදර ගිහිල්ලා අහනවා මේ මාමණ්ඩිගෙන් මම මේ කෙල්ල බඳින්නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට අල්ලපු ගෙදර ගෑණි දිහා බලන් ඉඳ දෙනවා. ඉතින් එක්ක මේක බැඳලා හිටපන්. එහෙනම් නොබැඳ හිටපන් මං වගේ. ඉවරයි. අර බඳින එක තියෙද්දි අහනවා මේ එනකොට එකක් දැක්කා ඒක පොඩ්ඩක් බැලුවා ගමන් යනවා. <laughs> ඕක තමයි ලංකියට වෙලා තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ කෑම වැඩිකම විවේකයේ වැඩිකම කමටහන් වැඩිකම ධර්මයේ දන්නව වැඩිකම ඔයක ওই ප්‍රශ්න කවදාකවත් හිතයිද හීනෙන් හිතනද මුස්ලිම් ළමයෙකුට කිව්වොත් එහෙම සක්වම් බහන ওই ප්‍රශ්නයක් අහයිද කියලා වැඩි ප්‍රශ්නයක් නෑ මොකද මයිටි බාන කෙනෙක් දන්නේ ඒ <laughs> අර කඩුවෙල්ට ආපේ ගෑන් ළමයෙක් කියනවා මුස්ලිම් 10 පන්තියේ හරි සතුටින් මං ඉන්නේ මේ වැරදිලා සතිපාසලට ගිහිල්ලා ඕන කෙනෙක් අහන්න මං කියලා දෙන්නම් කියලා. ඕනම කෙනෙක් අහන්න මං කියලා දෙන්නම් කියලා. මට වැඩි වෙලා යන්නෙත් නැහැ. ඒ තරම් මේක ජොලි. බෞද්ධයාට නම් කොච්චර කියලා දුන්නත් බෑ. මේ ගැණි බැඳලා අර ගැණි තියා බැලුවර කමක් නැද්ද කියලා අහන. ගාණක් නැහැ. අහන එක කැතයිනේ මං කියන්නේ. බලන එක නම් ඒක සාමාන්‍ය ස්වභාවයේදී ඒකේ මම දන්නකෝ අපි මේ කොල්ලොන්ගේ පැත්තේ මම කතා කරන්නේ. ඒක ස්වභාවයක ඇති. ඉතින් ඊට පස්සේ ඉතින් ලංකාවේ වුණත් එහෙම පිටට වුණත් එහෙමයි ඕනම දවසක විහාර රෙජිස්ටර් වෙනවට වැඩි ප්‍රමාණයක් දික්කසද්ද රෙජිස්ටර් වෙනවා. හැමදාම විවාහ වෙන රෙජිස්ටර් වෙන ගානට වැඩි දික්කසද්ද නඩු ගාන වැඩි. දැන් අපි වගේ බැඳපු නැති අයට ප්‍රශ්නයක් නැහැ. දික්කසද්දත් නැහැ බැඳිල්ලත් නැහැ. Registered bachelor. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිසා කරුණා කරලා එකට ප්‍රේම කරලා ඉඳ ඉස්සල්ලා ඊට පස්සේ බලමු දෙවෙනි බැරි නෑ කරත හැකි ක්‍රමයක් තියෙනවා. එකක් කියලා ඉන්න. ඊෂා හොල්මන් ඊගා ප්‍රශ්නේ කියවන්න. මේ දෙවෙනි ප්‍රශ්නෙකුත් අහලා දෙනවා යා. දෙවෙනි ප්‍රශ්නෙකුත් අහලා දෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් <laughs> පාදයේ ඉරියව් වලට සහ ධන ඉස්සල ඉරියව් වලට හිත දිගටම පවත්වාගත යුතුයද? මේ පාදේම කොටස තමයි ධනෙ කියලා කියන්නේ. පාදය වර්ණගෙනකොට හරියට එක එක විදිහට පාදේ කියලා වල්ලු කරෙන් පල්ලෙහා කියලා කියනවා මුළු කකුලම කියලා කියනවා කෙසේ නමුත් කකුලේ මුළු කයේම කොතනක හිස තිබ්බත් ඒ බව හොඳට දන්නවනම් සතිය ඒකට කියන්නේ කායගත සතිය ඉතින් මේ දෙකක් අතර රණ්ඩුවක් ඇති කරගන්න යන්න බා දෙකක් තියෙනවා හොඳයි එකක් තියෙනවනම් ඇති දෙක තුනක් එනවා ඉස්සරහට සතියින් ඉන්නකොට හොඳට පේන්න පටන් අර ගන්නවා ඒ වගේ තාරාතිරම් ගන්නවා මේක පාදම මේක මේ සුලගෙල්ල මේක මාපට ඇඟිල්ල මේක ලේ වකේ මේක අන්තිමට මේ සක්මන් කරනකොට මුළු ඇඟේම හැම සෛලයක් සෛලයක් ගානේ තීරෙන්න පටන් ගන්නවා මුළු ඇඟම අභ්‍යංගනේ වෙනවා ඒ හැම වෙලාවෙම වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා පේන දේවල් වාර්තා කරන්න ඒකට සැක හෝ අව탁සීරු හෝ පශ්චාත්තාපයට තමයි කෙලස් කියන්නේ හිතේ එහෙම එකක් නැහැ ඒක නිසා කොයි එකත් කායानुපස්සනා කියලා හිතා ගන්න. තුන්වෙනි කොටස ආනාපාන සතිය ආධුනික යෝගාවචරයෙකු ආරම්භ කරන්නේ කෙසේද? එපා ඒකේ ආරම්භ කරන්න එපා ඉඳගෙන කියන්නේ ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා. ආනාපාන සතිය ආරම්භ කරන්න කියනවා කියලා මට එක්කනේ බැනලා තිබුණා. මේ මේ මාත්වේ ධම්මජීව හමුකාව භාවනා කරලා තියෙන යාමතු කියන්නේ ආනාපාන සතිය කරන්න කියලා. ඉතින් එහෙම කොහොමද කරන්නේ? ඔක්කොටම කොහොමද ආනාපාන සතිය හම්බෙන්නේ කියලා මේ YouTube එකේ බැලලා තිබුණා. ඒක හේමන්ත මහත්තයා මට ලියලා තිබුණා. මෙන්න මෙහෙම ඔබ වහන්සේට බැලලා තිනවා හොඳ වෙලාවට දැන් ඔබ වහන්සේ එහෙම කියන්නේ නැහැ. ආනපනසික ඒ දවස්වල බැන්නනම් වටිනවයි කිව්වා ඒක බැනිල්ල. ඒ දවස්වලම කිව්වා. ආනපනසිත දැන් කියන්නේ දැන් කියන්නේ වාඩි වෙන්න හොඳට පట్టල වාඩි වෙන්න වාඩි වෙලා ඉන්නකොට වැටෙන්නේ මොකද්ද කියලා කියන්නේ. මොකද මේ මේ ඔය මෑණින්නාන්සේ ලිව්වා ලිව්මක් ඇතින්නියක් භාවනා කරන්න කියලා උඩුතොල නැතුව. ඉතින් ආනපනසති කරන්න බැරුව රචනයක්. ඒ මෑණියෝ දන්නෙත් නෑ ඒක. මම ඊට පස්සේ සිංහලට දැම්ම පොත. මෑණියෝ ආමසු කෙනෙක් කියනවා මෑණි කෙනෙක් ඇවිල්ලා කට්ටියට ඇත්පන්තිය බැඳලා ඉන්න ඇතින්නේ ඇතින්ද පොලි අප්සෙට් එකක් ගිහලා තියෙන මේ වෙලාවේ ආගේ ස්වාමිපුරුෂයත් මැරිලා පැටියත් විකුණලා. ඉතින් කියනවා හිතට හිත කරදර නැති වෙන්න හරි ෂෝක් ආනාපාන සතිය උඩුතොලේ හිත ධානය භාවනා කරන්නේ. ඉතින් ඇතින්නේ ගිහලා බලනවා උඩුතොල හොයනවා හොයනවා. ඒකට උඩුතොල ඊට පස්සේ කියන අපරාදේ ඇතින්නේක් උනේ මං මේ මිනිස්සෙන්ද වෙන්න ඇති මට කරන්න බෑ කියලා ෆුල් ඊට පස්සේ ඒත් අප්සෙට්. පවෙන් ආයෙ සිල්මෑන් කෙනෙක් ඇවිල්ලා ඒ කට්ටියට කියනවා එහෙම බැරි නම් සක්මන් කරන්න. ඊට පස්සේ මේක සක්මන් කරනදී අලි හැමනේ ඉතින් ලොකු ගලක් පෑගෙන්න ඕනේ මේක වම දකුණ කියලා වෙන දැන් හතරක් නේ තියෙන්නේ. පස්සේ මේ මෑණියෝ උපක්‍රමයෙන් සක්මන් භාවනා දිගට ලියනවා. හුස්ම ගන්න බැරි වුණත්, නහයක් නැති වුණත්, ඇතිනියක් වුණත් සක්මන් භාවනා කරතයි. ඉතින් ඒකේ මේ තියෙන විදිහට මේ ආනාපානයටම යොමු කරනවා කියන නිසා බුරුම පඬිසාංශි මයිත් එක තරහයි. මොකද ඒගොල්ලෝ කරන්නේ බෙම්බි මහැකලින් විතරයි. ඉතින් මෙහෙන් කවුරු හරි ගියවම මගේ ගමන යන්නේ එක්ක නෑ ගමඩන් සුද්ධ කරන්නේ නැතුළු. ධම්මජීව කීයද නැගිටින්නේ? කියවනකම් භාවනා කරනවද? මොකද්ද කරන්න භාවන ආනාපාන සතියේ බෙම්බි මහැකලින්. කියන්න කරන්නේ නම් හැබැයි ආනාපාන සතිය කිව්වම හොන්දටම බයිනලෝ ඔයා ගමන් හදලා පිටත් කිරීමේ කියලා දැන් නරක වෙලා තියෙනවා කියලා මා මගේ නම කපලා තියෙනවා. නිසා ආනපන සතිය කරන්න එපා. එහෙම එහෙම වරදණ්ඩයක් ඔළුවට ගන්න එපා. හොඳට පట్టල වාඩි වෙලා කියන්න මට මොකද්ද දැනෙන්නේ කියලා. එතකොට වැල යන පැත්තට මැස්ස ගන්න හැටි ගහගන්න පුළුවන්. මේ තාමත් ඒ අර මුලින් මුලින් ඇත්තට මගේ අතින් ඒක කියවිලා තියෙනවා. හුස්මට හිත යොදන්න කියලා. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ ඊට කලින් කිව්වා කයට හිත යොදන්න කියලා. සබුත හරුවචනන්සී ඊටත් කලින් කිව්වා පල්ලංකම් ආභුජිත්වා කියලා. උජුං කායම් ප්‍රණිදාය පරිමුඛං සතින් උපට්ඨපේද. ඊට පස්සේ තමයි සතෝ වස්ස සති සතෝ පස්ස සති. මේ පළඟ බැඳලා වාඩි වෙලා පරියන්ක වාඩිලා ඒක ආභෝග කරන්නේ මම ඉඳගෙන ඉන්නේ. ඇස් දෙක වහගෙන හිටගෙන නෙවෙයි. නිදාගෙන නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි මොනවද දැනෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ කීත හැකි ආනපානද මොකද්ද කරන්න කියලා. ඉතින් අර මුල් ටික සුද්ධ කරන්නේ නැතුව අමාරුයි කරන්න නිසා මේ මූලික උපදේශ නැවතසරයක් කාණ්ඩ සැකණක් නැත්නම් ওই මං කියන විදිහට හොඳට පట్టල වාඩි වෙලා ඉඳුන් හිටුන් පහසුකම ගැන පොඩ්ඩක් විස්තර කරන්න පස්සේ අපිට පුළුවන් ඕන දෙයකට යන්න. 11 වෙනි ප්‍රශ්නය අතිගෞරවනීය සාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී ආනාපාන සති භාවනාව වඩමින් සිටින විට අරමුණේ මද දුරක් සිත එක්තැන් වීගෙන යන විට ඒට බාධා වන කරුණක් සිදුවේ. එනම් විවිධ මනුෂ්‍ය රූප දක්නට ලැබේ. ඒ සමගම ආනාපාන සති භාවනාවෙන් සිත පිටයයි. බියක් ඇතිවේ. එවිට නැවතත් අලුතෙන් ආනාපාන සති භාවනාවට යොමු වීමට උත්සාහ කරමි. කෙසේ හෝ ආනාපාන සති භාවනාව කරද්දී ආශ්වාස ප්‍රශ්වාස දෙකේම මුලැමැද අග සිහියෙන් වෙනස හඳුනා ගන්නට උත්සාහ කරමි. මේ කරුණු පිළිබඳව ඔබ වහන්සේගේ පිහිටක් ඊට ගෞරව පෙරදිරුව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා නිරෝගී භව ලැබේවා. ඔය ආනාපානේ පේන වෙලාවේදී අර මනුස්ස රූප පේනකොට වගේ ආනාපානේ කියලා පේන්නේ මොනවද කියලා දැනෙන්නේ මොනවද කියලා වැටෙන්නේ මොනවද කියලා විස්තර ලියන්න. ඒක ලියන්න 180ක් රචනෙ. ඊට පස්සේ කියන්නේ මේ පේන මිනිස්සයෝ සමුයක් වශයෙන්ද පේන්නේ ඕනේ නම් ඒව ඇත්තටම ඕනේ නැහැ. මේ ආනාපානේ පේන වෙලාවේදී ඒ විස්තර ටිකට ගරු කරන්න. වැඩි වැඩි හොයන්න. එතකොට අර රූප පේන එකේ බීම නතරලා යයි. ඉතින් ආනාපාන ගැන අන්තිම වෙනකොට ලිපිය පොඩ්ඩක් කියන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා පේන එක ආනාපානක් තිබුණොත් ඇති වැඩිට. ඒ පේන එක පිළිබඳව අලගිය මුලගේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සීරම බලන්න. බලනකොට අර අතිරේක දේවල් එනවා අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පේන ආනාපානට කරුකරනද එතකොට ඒ අනවශ්‍ය අත්‍යවශ්‍ය නැති දේවල් ඉබේම බොඳ වෙලා ලොඳ වෙලා වඳ වෙලා යන්න පුළුවන්. ආනාපානට ගරු කිරීම තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. දොළසිනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස මම පරයන්ක භාවනාවේදී උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කරමි දැන් අරමුණ වෙත අවධානය යොමු කළ විගසම සිත සමාධිගත වේ අරමුණ නොදැනී යයි නමුත් සිත වරින් වර වෙනත් සිතුවිලි කරාද දුවයි මම එම සිතුවිලි හඳුනාගෙන ඒවාට යන්නට හරිමි මෙසේ සිටන විට ටික වේලාවකින් ගෙල ඉදිරියට නැමී ගොස් ඇති බව දැනේ නිින්ද ගොස් සිටියාද සිත සමාධිගතව සිටියාද කියා තීරුම් ගැනීමට අපහසුය. මම අවුරුද්දක පමණ කාලයක් තිස්සේ දිනකට පැය භාගයක් විනාඩි 45ක් පමණ මෙම භාවනාවේ යෙදෙමි. ස්වාමින් වහන්සේ මගේ භාවනාවේ தත්ත්වය කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ විදිහට මේ ආනාපානයේ අතර අවස්ථාවල් පේනවනම් ගුරුසු අවස්ථාව මේමයි, සියුම් අවස්ථාව මේමයි, නොපෙනෙන අවස්ථාවයි කියලා මේ එකක්වත් මේ ආනාපානයේ අවස්ථාවල් එකක්වත් අහම්බයක් නැහැ හිමීට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ ගොරෝසු ආනාපානයේ අල්ලගත්ත තැන ඉඳලා නොදෙනී යන තැන දක්වා අතරමැද සතිය කැඩෙන්නේ නැතුව පවත්වන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. අතරමැද සතිය කැඩුනොත් ඒක පාට නිඳ ගියා වගේ තේරෙනවා. ඒක පාට සියුම්ුණා වගේ තේරෙන හැම එකක් වෙන්නේ ආයසරය බලන්න ගොරෝසු තැන සිටව නොදෙනී යන තැන දක්වා කීප පොලක ඛණ්ඩණය වෙලා ඇති ඒකන වෙනුවට අඛණ්ඩ සතිය පවත්තන්න හරියට නූලක් දිගේ අත ඇදගෙන යනවා වාගේ. හිතන්න මේ අතේ තින්ත ටිකක් ගාගෙන ඉන්නවා නූලක් අල්ලලා එමෙහිට නූල දිගේම අත ඇදගෙන ගියොත් මුළු නූල පුරාම තින්ත ගෑවෙන්නේ. අතරමැදදී නිහිල්ලේ තින්ත ගෑවිලා නැත්නම් ඒ කියන්නේ අත ගිලිහිලා. ඉතින් මේ කියන්නේ සතිය තියෙනවා සතිය තියෙනවා අඛණ්ඩ සතිය නැහැ. සුපතිත්ත්‍ිත සතිය නැහැ. ඒ නිසා මේ දැන් ආනාපානේ දඩමීම කරගෙන අඛණ්ඩ සතියට උත්සාහ කරන්න. එතකොට ওই සිද්ධි එකට පස්සේ එකක් ලස්සන වැටක් ඇදලා එයි. 13 වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. සක්මන් භාවනාව මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. යනුවෙන් අරමුණ තුල සතිමත් වෙමි. සක්මන් කිරීමේදී දකුණු හා වම් යටිපල් පතුල් තුල සතිය පිහිටයි. මෙනෙහි කිරීමක් නොමැත. බලා සිටීමක් පමණි. සක්මන ඉබේම සිදුවේ. පරයන්ක භාවනාව මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සතිමත් වීම තුලම හුස්ම සංසිඳී අවසන් වෙලා මෙනෙහි කිරීමක් නොමැත නොමැත බලා සිටීමක් පමණි. රාග දේශ මෝහ වශයෙන් සිතුවිලි ඇතිවීම ඉඳ හිට සිදුවේ. ඒවා ඇති වී නැති වී යන අයුරු බලා සිටිමි. ශබ්ද ඇසුනද ශබ්ද බාධාවක් නොවේ. සිතුවිලිද බාධා නොවේ. සංසිඳීම තුල සතිමත් වෙමි. එදිනෙදා ජීවිතය ගත කරන ජීවිතය තුල සෑම මොහොතක්ම සතියෙන් ගත කරමි. සිත සතිමත් වන වාසේම අසතිමත් වීමද අත්දැකෙමි. ඒත් පසුතැවීමක් නොමැත. පෙරදී ජීවිතය තුල වරදක් වූ විට නිନ୍ଦා අපහාස චෝදනා ලදිමි. එහෙත් දැන් එවන් අපවාද ලබන්නේ හුදක් කරන විටයි. මා හොඳ වචනයක් කීවත් අනුන්ට යහපත පිණිස ක්‍රියා කිරීමට සැදුවත් අන්‍යයන්ගේ දෙස බලන්නේ මා වැරදි කරුවේ කොටයි. මේද මා ධර්මය කොටම සලකමි. මේ සසරින් නික්ම යාමට මට ලැබෙන පුද පඳුරක්සේ සලකමි. හොඳ නරක දෙකටම සමසිතින් පිළිගනිමි. පැය 24 තුළම මා අතහැර නොයන නොයන යන්න කීවද නොයන මිතුරාවන සතිය තුල සතිමත් වෙමි. අසතිය තුලද සතිමත් වෙමි. මේ වර්තමාන මොහොත තුල එළඹි සිටි සිහියයි. මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් දෙනු ලබත්තා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ වෙනකොට සම්මත ක්‍රමයට භාවනා කරන එක නෙවෙයි සතිය මේ සතුට ලබන්නේ දවස පුරාම සතිමත් වීම. ඒකට ඉඳ ගන්න ඕනේ සක්මන් කරන්න ඕනේ දවස පුරාම සතියෙන් ගතකරනද ඒකට භාවනා කියන වචනේ සතියෙන් ප්‍රතිස්ථාපනය වෙනවා අපි කරන්නේ සතිමත් වීම විතරයි ඒක සඳහා උපක්‍රම වශයෙන් සක්මන් භාවනා පරියන්ක භාවනා කරනවා ගොඩාක් ධර්ම රසය ලැබෙන්නේ එදිනදා ජීවිතේ නිසා දවස පුරාම සතිමත් වීම පිළිබඳව දිගටම වාර්තා තියන්න 14 වෙනි ප්‍රශ්නය ගරුතර සාමීන් වහන්ස මම අවුරුද්දකට වැඩි කාලයක සිට සතර කමටහන් සහිත භාවනා පූර්ව කෘත්‍ය කළ කර ආනාපාන සති භාවනාව වඩමි. විනාඩි 45ක විතර කාලයක් හුස්ම ඇතුල් වෙන සැටි පිටවන සැටි බලමින් කරමි. සමහරක් දවස්වලට එය හොඳට වඩමි. හුස්ම සිවුම්මන ඇඟ සැහැල්ලු ගතියක් දැනේ. හුස්ම නවතින ස්වභාවයක්ද දැනේ. සමහරක් දවස්වලට සිත විසිරෙන ස්වභාවයක් ඇත. එය මත එය මගහරවා ගැනීමට උපදෙසක් පතමි. ඔය තැම්පත් වෙන ස්වරූපේ තියෙනවා නම් ඒකට මනාප නම් විසිරෙන ස්වරූපේ තමයි කියන්නේ අනිත් පැත්ත. ඒකටත් මනාප වෙන්න ඕනේ. ඒ දෙක අතර තියෙනවා සම්බන්ධතාවයක් ප්‍රතිසෝපාදයක්. ඒක තැම්පත් වුණොත් විසිරෙනවාමයි. විසිරුණොත් තැම්පත් වෙනවාමයි. ඔගේ එකක් විතරක් කිල්ලුවට හරියන්නේ නැහැ. ඒ නිසා විසිරීම අපේක්ෂා කරගෙන යන්න. සංකිට්ඨං වා චිත්තං සංකිට්ඨං චිත්තං ච පජානාති වික්ඛිට්ඨං වා චිත්තං වික්ඛිට්ඨං චිත්තං ච පජාන දෙකම එකම ආනිසංස. හිත සංක්ෂිප්ත වෙලා සන්තුරු වෙනවනම් සමාධියවත් වෙනවා ඒ වගේම වික්ෂිප්ත හිත බලන්නත් පුළුවන් වෙන්න ඕන. මේකේ ලියලා තියෙන වික්ෂිප්ත හිත හතරක් විදිහට සංක්ෂිප්ත හිත මිතරක ඉදර දෙකේම නිවන නැහැ. නිවන තියෙනව දෙකටම කලබල නොවි සිටීම නිසා වික්ෂිප්ත භාව එනකොට බලාපොරොත්තු වෙච්ච ආගන්තුකෙක් හම්බුණා බලාපොරොත්තු වෙච්ච අමුත්තෙක් හම්බුණා වගේ සූදානම් වෙලා ඉඳ මේ හිත කලබල වෙනකොට කොහොමද වැඩ කරන්න කියලා. ඒකට සංක්ෂිප්ත වික්ෂිප්ත දෙකටම සතිය යොදන්න පුරුදු වෙනවා. ස්වාමීන් වහන්ස මා සක්මන් භාවනාවේ නිරත වන විට මා දැන් මෙතන යනුවෙන් සිතින් පවසමින් ඒ අනුව පියවර තබමින් භාවනාවේ නිරත වුණා. අනවශ්‍ය සිතවිලි ආවත් ඊතරම් වේලා නොරැඳී ඒ සිතවිලි ඉවත් වූවා. ඒවා බොහෝ සෙයින් අමතක කළ නොහැකි සිත රිදවීම බව සඳහන් කිරීමට කැමැතියි. මෙසේ මා දැන් මෙතන යනුවෙන් සිතින් පවසමින් ඒ අනුව පියවර තබමින් සක්මන් භාවනාවේ යෙදීම ප්‍රතිඵලදායකද ස්වාමින් වහන්සේ. ඔය තේතිදී කොච්චර අනම්මනන් දේවා හිතේ හිතේ මේ වික්ෂිප්ත වුණත් සක්මනේ ඉනකොට මම ඉන්නේ ඇවිදිමින් කියන එක දැනගන්න පුළුවන්කම. ඒ වික්ෂිප්ත භාවනේදී ඕන වෙලාවක ඇවිදිමින් ඉන්න බව දැනගන්න පුළුවන්කමක් තියෙනවා නම් භාවනාවේ දියුණුවක් තමයි ඒක. විදින බවවත් දන්නේ නැතුව හිත රස්තියත් වෙනවා නම් නන්නත්තර වෙනවා නම් ඒක ගැන විතරයි කනගාටු වෙන්න තියෙන්නේ. 16 වෙනි ප්‍රශ්නය ආනාපාන සතියේදී මට හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. භාවනා කරගෙන යනකොට නොදැනී යනවා නෙවෙයි. මුලින් ධම්ම දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මම කාලයක් භාවනා නොකර සිටියා ස්වාමින් වහන්සේ. භාවනා නොකර බැරි නිසා ඊට පස්සේ මම චිත්තානුපස්සනාව කරන්න පටන් ගත්තා. දැන් අවුරුදු 3ක් පමණ චිත්තානුපස්සනාවයි කරන්නේ. මගේ රෝගාබාධ තත්ත්වයක් නිසා වෛද්‍යතුමා මට ඉඳගෙන භාවනා කරන්න එපා කිව්වා. මම චිත්තානුපස්සනාව කරන නිසා නිදාගෙන භාවනා කිරීම ප්‍රශ්නයක් උනේ නැහැ. නමුත් නිදාගෙන භාවනා කරන්න පටන්ගෙන අවුරුද්දක් පමණ ගියාට පස්සේ මට සමහර විට සිතුවිලි එන්නේ නැතුව ගියා සමහර දාට. මට දැනගන්න ඕනේ සාමින් වහන්ස ඒ සිතුවිලි එන්නේ නැතුව යන්නේ තීන මිද්දේ නිසාද නැත්නම් සමාධි තත්වයක් නිසාද කියලා. අනිත් එක චිත්තානුපස්සනාව විතරක් කරලා මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන්ද මම මීට පෙර අවුරුදු 4ක් පමණ වේදනානුපස්සනාව කරා කරා අවුරුදු දෙක තුනක් පමණ කායානුපස්සනාවත් කළා. මට විසඳුමක් ලබා දෙන්න සාමීන් වහන්ස. ඔය තමයි ඉන්නේ ඉරියව්වට හිත තියන්න පුළුවන් නම් ආනපානෙත් නෙවෙයි චිත්තානුපස්සනාත් නෙවෙයි වේදනානුපස්සනාත් නෙවෙයි ඉරියව්වේ හිත තියනවනම් නිදිමත නෙවෙයි. ඉතින් ඒක පිළිබඳව මේ নানা ප්‍රකාර නිදහසර කරුණු කියනවා ආනාපාන කෙරුවලු හුස්ම දැනෙන්නේ නැහැ. ඉතින් ආනාපාන ගත කියන හුස්ම දැන ගැනීම තමයි. ඉතින් ඒ වාක්‍යෙම වැරදි. ආනාපාන සතිය හුස්ම දැනෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ වතුර තිබ්බා ඒ වතුරේ තෙත ගතිය නැහැ කියනවා. ප්‍රශ්නයනේ මට වතුර හම්බුණා ඒ වතුරේ තෙත ගතිය නැහැ. තියෙන්න බෑනේ. ඉතින් ඒ නිසා එකයි තියෙන්නේ ඉන්නේ ඉරියව්වට හිත දාන්න. නිදාගෙන ඉඳද්දි ඔය භාවනා කරුවත් කමන්නේ දැන් ඉන්නේ නිදාගෙන කියන එක දන්නවනම් ඒකේ තියෙනවනම් මුළු නිදාගෙන ඉන්න පුරාවට හිත කායන පසනාවට වැඩනවා. ඒ හතරෙන්ද අරවත් වැඩිනවා චිත්තානුපස්සන ධම්මානුපස්සන වේදනානුපස්සන. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ ওই මුළු රචනෙට මෙහෙතර තියෙන සැකේ. ඒ සැකේ නැසෙන්න එකයි බුදුහාන් කිව්වේ මේ අල්ලන්න පුළුවන් අත ගන්න පුළුවන් කය සාක්ෂි කරගන්නේ. ඒකට අපි කියනවා කායानुපස්සන. නිසා ඉන්න ඉරියව්වේ හිත දිහා දන්න පටන් අරගන්න. ඒක ආනාපානෙට කායानुපස්සන වේදනානුපස්සන සීමා කරන්න එපා. මම වෙමි මම මැරෙලා නැහැ මට නිින්ද කියලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා බා දැනගෙන ඉරියව්වේ හිතපවත් අඬ කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ 17 වෙනි ප්‍රශ්නය පරයන්ක භාවනාව මම අවුරුදු දෙකක පමණ සිට මෙම ආයතනයට සම්බන්ධ වී භාවනා කරමි පිම්බීම හැකිලිම භාවනා ආරමුණ වන අතර සල්ප වේලාවකින් ආරමුණ තුනී වී ගොස් සිතුවිලිද ක්‍රමයෙන් අඩුවේ ශරීරයේ ඊටමත් තද ගතියක් දැනේ ඉන්පසු ක්‍රමයෙන් සිත නිසංසල ස්වභාවයකට පත්වේ ටික වේලාවකින් මනස තුලින් ඝාතාවන් කියවෙන ස්වභාවයක් දැනේ. එවිටම නැවත පිම්බීම හැකිලීමට සිත යොමු වේ. පරයන්කේ පුරාම මෙවැනි ස්වභාවයක් දැනෙන අතර ක්‍රමෙන් ශරීරයේ නොදැන නොදැනෙන ස්වභාවයකටපත් වේ. මෙසේ පැයක් පමණ කාලයක් උදේ පරයන්කේ ගත කරමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවද හොඳින් කිරීමට පුළුවන්. යටිපතුලේ දැනීම් විඳීම් බලමින් සක්මන් කරන විට ක්‍රමයෙන් ඉබේම කෙරෙන සක්මනක් බවට පත්වේ. ගෞරවනීය සාමින් වහන්සේගෙන් තවදුරටත් උපදෙස් පතමි. ගෞරවනීය සාමින් වහන්සේ ඇතුළු සියලු සාමින් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔය ගල් පරියංක භාවනායේ තියෙනවා ගිහිලා ගිහිලා මොනවාක්වත් නොදැනෙන අවස්ථාවක්. ඉතින් නොදැනෙන අවස්ථාව පිළිබඳ දැනීමක් තියෙනවා කියන එක ව්‍යාකරණානුකූල නැහැ. හැබැයි ඒ ඒ පාඩ තමයි නිවන තියෙන්නේ. නිසා දන්නා තැන සිට නොදන්නා තැනට යන්න. විස්තර කරන්න පුළුවන් තැන ඉඳලා විස්තර කරන්න බැරි තැනට යන්න. මම කියා ගන්න පුළුවන් තැන ඉඳලා මම නැති තැනට යනකම් යන්න. අන්නේ ගියාට පස්සේ අන්තිම කෙලවරේ පුළුවන් තරම් ඉන්න ඒ කෙලවරේ මමත් නැහැ, මගේත් නැහැ, මගේ තණ්හාවක් නැහැ. තණ්හාමාන දිටි නැහැ. ඒ නිසා එතෙන්ට වැඩි හුරු කරගෙන ඒක මගේ හැබෑයි ඉවහන බවටපත් කරගන්න උත්සාහ කරන දැන් පාර හම්බෙලා තියෙනවා එන්නේ විදියට භාවනා කරන්න කියලා කියන්නේ 18 වෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්සේගෙන් අවසරයි. සාමීන් වහන්ස මම දිගු කාලයක සිට පරයන්ක භාවනාව හා සක්මන් භාවනාවේ නිරත වන යෝගියෙක්මි. දිනකට සක්මන පැයකමාරක් හෝ දෙකක් පරයන්කේ පැයක් පමණ. සක්මනේදී මහට ඇති අත්දැකීම් සක්මනේ නිරත වීමේදී ඊතා ඉක්මනින් මගේ සිත සමාධිගත වේ. සිතුවිලියේම බොහෝ අඩුය. සිතුවිලා සිතුවිලි ආවත් ආවසනින් මම එය හඳුනාගෙන මූලික කමඨහනටම සිත යොමු කරගමි. පොළවට දෙපා ස්පර්ශ වන විට එහි ඇති රළු සියුම් උණුසුම් තෙත් ස්වභාවයන් හොඳින් අධ්‍යයනය කරමි. දෙපා වලට කයේ බර මාරු වෙන අන්දමද එයට එවිට කය දෙපසට දෝලණය වන ආකාරයද මම මා හොඳින් අධ්‍යයනය කරමි. සමහර අවස්ථාවල උර ඉසල බර කයෙහි ඇති බර ස්වභාවයද හඳුනා ගනිමි. එම අවස්ථාවේ මගේ পায় පැටලෙන ස්වභාවයක් ඇති වී සක්මන් මළුවේ වැටෙන්නට යන්නා වගේ දැනේ. එම අවස්ථාවේ ඇඟට පන නැති වී නිදිබර ස්වરૂපයක්ද දැනේ. මගේ සක්මන තව තවත් දියුණු කර ගැනීමට උපදෙස් ප්‍රාර්ථනා කරමි. පරයන්කය සක්මන විනාඩි 45ක් පමණ කර මා අද දින පරයන්කයට වාඩු වාඩු වූ විටද මාහට නිදිමර නිදිබර ගතියක් විනාඩි 5කට අඩු කාලයකදී දැනිනි. පසුව යලිත් මා හරිබරි ගැහි නැවතත් සකස් වී හුස්ම රැල්ලට හිත යොමු කරගෙන සිටියෙමි. ඒ අවස්ථාවේ හුස්ම රැල්ල දැනීමක් නොතිබී නි. පර්යංකයේ කයට දැනෙන වේදනාව බොහෝ අඩුය. විනාඩි 45ක් පමණ සැහැල්ලුවෙන් සිටිය හැකිය. මේ අනුව පර්යංකයේ ඇති දෝෂ ගැනද මාහට පැහැදිලි කර දෙන සීක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කොයි කියන්නේ අපේ හිතේ කාමය ද්වේෂය අවිද්‍යාව තියෙන තාක්කල් හිත හරි අවදි. කොයි වෙලාවක හරි මේ රාග ද්වේෂ මොහොන ඇති වුණොත් හරි නිදිමතයි කම්මැලි එකාකාරී වෙනවා. ඉතින් ඒ නිසා ඒක ටික ටික වෙනකොට දැනගෙන ගියොත් මේ නිදිමත වෙන්නේ මේ කම්මැලි වෙන්නේ කෙලෙස් නැතිවීම නිසා. නමුත් ඒකට නිින්දට යන්න නොදී ඒකට අවදි වෙනවයි කියන එක දැනගෙන ගියේ කරාට කරතයි. කෙලෙස් තියෙනකන් තමයි මේ අවදි භාවයේ තියෙන්නේ. කෙලෙස් නැති වෙච්ච ගමන් අපේ හිත නිින්දට වැටෙනවා. ඒ නිසා නින්දට ලෑස්තිලා යන්න, කම්මැලිකමට ලෑස්තිලා යන්න, ඒකාකාරීකමට ලෑස්තිලා යන්න, බයට ලෑස්තිලා යන්න, අසරණ ගතියට ලෑස්තිලා යන්න, ඒ සඳහා ආයුධ තුනක් ගෙනියන්න, සතිය ගෙනියන්න, සද්ධාව ගෙනියන්න, සීල ගෙනියන්න. ඒ තුන තියෙනවා නම් තමයි තේරුම් ගන්න පුළුවන් කෙලස් කපනවා කියන එක ලේසි. නමුත් ඒක නඩත්තු කරන්න එක අනුග්‍රහ කරන්න බෑ අපිට. මොකද අපිට කෙලස් නැතුව ජීවත් වෙන්න බෑ. කැපිල්ල නම් විනාඩි 3ෙන් කරලා දෙන්න පුළුවන්. ඒකට හැඩ ගැහෙන්න නම් ඔය කම්මැලිකමට නීරසකමට සූදානම් වෙලා යන්න කියලා කියන්නේ. 19 වෙනි ප්‍රශ්නය මා මේ සක්මන් භාවනාව උදේ අලුයම ඊතා සතියෙන් කරගෙන යන අතර දකුණු කකුල නවතිනවා ඉදිරියට ගෙන යනවා ලනුපාපිස්සට පාදයේ තබනවා පළමුවෙන් විලුඹ ඉන්පසු පාදයේ ඇඟිලි තිබෙන කොටස ඉන්පසු ඇඟිලි වලින් දැඩි ලෙස අල්ලා ගන්න තෙක්ම වම් කකුල නවමින් ඉදිරියට ගෙන යන සැටි මම හොඳින් සතියෙන් දුටු මේ අන්දමින් භාවනා කරගෙමින් යන විට මට මදා පෙරලෙන්නට යන අපහසුයක් දැනිනි. මගේ කකුල්වල දුර්වලතාවය නිසා වෙන්ට ඇතයි මට සිතුනි. එවිට මා පාදක මදක් ඈත්ත තබමින් සක්මන් භාවනාව කරගෙන ගියෙමි. එවිට මට බයිසිකල් පැදීම මෙන් අත්දැකීමක් ලැබුණි. මේ පිළිබඳව කෙටි උපදේශක් මා ගෞරවනීය සාමින්හන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔය එන්නේ එන්නේ පාලනයෙන් ගිලිහෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්නවනම් වැක්කිරෙන්න පටන් ගන්නවා. අක්මන් කරනවනම් දීපු මිනිසෙක් වගේ යහට මැන්ට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක ලෑස්තිලා යන්න ඒ තියේදී සතිය කඩා ගන්න නැතුව අවදි භාවයේ කඩා ගන්න නැතුව ගියොත් පෙනෙයි මේ කය මට ඕන විදියට නෙවෙයි හැසිරෙන්නේ. සතිමත් වෙච්ච ගමන් එයා යාට ඕන තාලට යන්න පටන් ගන්නවා. අන්න ඒක දිහා බලාගෙන කලබල නොවි ලෑස්තිලා ඒකට යන්න කියලා කියනවා. අවසාන ප්‍රශ්නය අතිපූජනීය ගරු සාමින් වහන්ස මෙම ප්‍රශ්න පුද්ගල කෙවුවත් ඔබ වහන්සේගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. මරණයෙන් පසු ඊටම වන්නේ ඊට හොඳ වන්නේ මృత ශරීරයේ වෛද්‍ය විද්‍යාලයට දීමෙන්ද පිළිසීමෙන්ද භූම දානය කිරීමෙන්ද මුල් වාක්‍ය කියන්නේ මුලින්ම මෙම ප්‍රශ්න පුද්ගලික වූවත් ඔබ වහන්සේගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. මරණින් පසු ඊතා හොඳ වන්නේ වෙන්නේ නැති ඊතාම වන්නේ කියලා තියෙන්නේ මృత ශරීරයේ වෛද්‍ය විද්‍යාලයට දීමෙන්ද පිලිස්සීමෙන්ද භූම දානය කිරීමෙන්ද දැන් ඉස්සෙල්ලා මැරුණට පස්සේ මම කියන උත්තරේ බොරු කරන්නේ තනිකර බොරුව කරන්නේ මැරෙන්නේ නැතුව ඒ මැරුණොත් මම කරලා දෙන්නම් තුනම හරි ඕනනම් කියලා දෙන්න එimhe කරුණා කළා මැරෙන්නකෝ කරුණා වේ පුතියලක නෑ ප්‍රශ්නේ ඔක්කොට මම මේ කියන්නේ මේ මරණයට පස්සේ වෙන දේවල් කතා කරනවා පණ තියෙන වෙලාවදී කළ යුතු දේ කරන්නේ නැතුව. ඒක තමයි ඌ ඔක්කොම බෞද්ධයන් විතරයි තියෙන්නේ. හරිම ජෝක් එකක් ඕක. ආගමනුකූල මිනිස්සෙ ඉන්න පුදුමාකාර ප්‍රශ්න තෝගයක් තියෙනවා. ඒ අර සම්මියක් දෘෂ්ටිකයි කියා ගන්න කට්ටියට විතරයි. ඉතින් ඒ නිසා ඒ කට්ටියට කියදයි ඔයගොල්ලෝ කරුණා කරලා මැරෙන්න. කැමැති කෙනෙක් කැමැති තාලට මැරෙන්න. හොඳම දේ අපිට තියන්නකෝ. හරිදම සාන්තේ ඉන්නකම් අයිදන් සන්දි කේමනන්ද සාන්ති ඉන්නකම්ම කිව්වා දොරේ ගහලා තිබ්බා වෛද්‍ය විද්‍යාලයට දෙන්නී කියලා. මට පාන්දර 7ට පණිඩයක් ආවා අපවත් වුණා. 11ට අපවත් උනේ මම යනකොට ජයරත්න මල් ශාලාවට දීලා. ඊට පස්සේ දැන් අලි කචල් මොකද අපි පොරොන්දු වෙලා හිටියේ වෛද්‍ය විද්‍යාලයට දෙනවා කියලා. හරි තමයි සාන්තර ගිහිල්ලා කතා කරුවා. කතා කරලා කිව්වා ආයෙ සුතුලා ඉන්නකන් සැලකුවානේ දැන්. දැන් කැමැත්තක් කරගන්නේ. සීකර මහත්තයලු මේක දෙන්න වෛද්‍ය විද්‍යාලයට ගෙනියන්නේ විල්බරක් වල මිනී දාලා. අපේ ස්වාමීන් වහන්සේට එහෙම කරන්න බෑ මට ඕනේ මිනිහ. මොකද එහෙනම් පැය 27ක් ඇතුළත උපකරණ දෙයක් කරන්න ඕනේ. නම් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. පැය 27ක් ඇතුළත අපි ගිහලා පුච්චමු. ඒතකොට ගේමන ස්වාමීන් නෑනේ. හිටියනම් ඕක කරන්න දෙන්නේ නැහැ මටත් බයිනවා. අවත් උනාට පස්සේ ඉතුරු ඉතුරු ඉන්න මිනිස්සුන්ට කරන්න දෙන්න මැරෙන්න නම් මැරලා ඇඳි ගෑවිලා යන්නේ කයි තියෙන්නේ. ඉතුරු වෙන මිනිස්සු කර දෙයක් කරයි. අපිට අයිති නැහැ නේ. පස්සේ. ඉතින් ඒ නිසා බොරුව කරන්න වෙයි. සම්නිකර බොරුව කරන්නේ මැරෙන්නේ නැතුව මේ කරන ඉල්ලීම. ඒ නිසා එකක්වත් අපි අපි ක්‍රමානුකූල බලයෙන් මැරුණාට පස්සේ තමයි ඉල්ලීම සලකා බලන්නේ. ඉල්ලීම තියන්න පිටි එක ගාලා අපි බලමු. ඒක නාට සුදුසු දෙයක් කරා. බොරුව කරන්නේ මැරෙන්නේ නැහැ. මම දන්නවා ෂුවර් මැරෙන්න නෙමෙයි ඔය දඟලන්නේ. කෙසේ නමුත් අපිට විනාඩි 30ක් විතර තියෙනවා සක්මන් භාවනාවට. අපි ඒ විනාඩි 30න් පස්සේ සක්මන් භාවනාවෙන් පස්සේ නැවත රැස් වෙනවා මෙතන. පරියංක භාවනාවට ඒ අනුව අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව સમાપ્ત වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.